එහෙම උපදවාගත යුතු ඥාන සමාධි වර්ග පහක් එකින් එකට එකින් එකට වඩා ප්‍රනීත සාන්තතර தත්වෙට විදියට පෙරගස්සලා මේකේ තියෙනවා. ඉතින් ඒකෙන් අපි ඊයේ වෙනකොට අකාපුරුෂ සේවිත සමාධිය පිළිබඳව කතා කිරීමෙන් අපි තුන්වෙනි සමාධිය පිළිබඳව කාලය ගත්තා. අද මේ ඉදිරිපත් කරපු පාඩයෙන් සඳහන් වෙන්නේ භාවනා කරන්නෙකු විසින් භ්‍රමචර්යය සම්පූර්ණ කිරීමේදී උපදවාගත යුතු සුවිශේෂී මේ කියාපු මේ අකාපුරුෂ සේවිත සමාධියට වඩා ශ්‍රේෂ්ඨ සමාධියක් පිළිබඳවයි. ඉතින් මේ සමාධිය හඳුන්වා දෙන්නේ ඉස්සෙල්ලා ඉදිරිපත් කරලා තියෙන විශේෂණ පදවලින්ම පේනවා අයං සමාධි මේ සමාධිය සන්තෝ බොහොම සාන්තයි පනීතෝ බොහොම ප්‍රියයි ප්‍රණීතයි පටිච්චසද්දි ලබ්ධෝ ඒක tempatuකුත් එකමයි ලැබෙන්නේ tempatu වෙන්න ලැබෙන එකක් එනසම් සංහිඳියාවකින් ලැබෙන එකක් පටිච්චසද්දතෝ ඒකෝදි භාවගතෝ හිත ඉබේම ඒකෝදි භාවයට පත් වෙනවා මේකට කියන්න පුළුවන් ඒකාග්‍ර වෙනවායි කියලා. ඒ සමාධියට දෙන මේ මේ රටහෙන කරුණු ටික කියලා. ඒක ආසන්න කාරණාව සඳහන් කරලා තියෙනවා සංඛාර නිග්‍රහය වාරිතෝ. කිසිම විදියකට හිතමතා ගන්න එකක් නෙවෙයි. ඒ සඳහා කිසිම චේතනාවක් පහළ කරන්නේ සංස්කාරයක් පහළ කරන්නේ අදිෂ්ඨානයක් පහළ කරන්නේ අර මෙතෙක් කරගෙන ගිය වැඩේට ලැබිච්ච ආනිසංශයක් විදිහට මේ ලපා සමාධිය ඒ tempatකමත් එක්කම ලැබෙනවා. ඉතින් ඒ නිසා මේක හොයන්නාට සම්භවී කියන කතාවේ නෑ. හොයලා හොයලා හොයලා නැත්තම් කලිට ඔක්කොම කරලා බලාගෙන ඉන්නකොට අර ගියේ පාරේ නිවැරදි භාවයට තමන්ට ලැබිච්ච ආශිස ආශින්සනයක් සුභාසිරියක් එහෙම නැත්තම් තෑග්ගක් වශයෙන් තමයි හම්බ වෙන්නේ. ඒ නිසා මේ කෙනාට මේක මම ඉපිවයි කියලා කොහොමඩක්වත් කියන්න බෑ. කියනවා නම් ඒක පහත් පන්ති සමාජයක ඒකට මම ඉන්නවා. නමුත් මේ සමාජයේ අත්දැකීම නෑ කියන්නත් බෑ. ඒ ධර්මතම මේ කරලා කරලා කරලා කරලා පුරුදු වෙලා සංඛාර නිකය වාරිතෝව. සංඛාර කියලා කියන්නේ චේතනා. මෙතෙන්ට එනකම්ම මේ යෝගාවචර ඉස්සල මෙනෙහි කරමින් චේතනමේ විතක්ක පහල කරමින් විචාර පහල කරමින් ලබන මේ සමාධිය විතක්ක විචාර අතහැරලා ප්‍රීති අතහැරලා සුඛ අතහැරලා ඊට පස්සේ ඉස්සරහට ගියාට පස්සේ හම්බ වෙන මේ ඕබාස ඥාන පීති පස්සද්දි සුඛ ආදී ධර්ම එනකොට මේ දෙකෙන්ම බේර ගන්න ඕන හිත මේවට ආසාව උපදවන්නත් එපා වනු ලැබුණා කියලා පශ්චාත්තාප වෙන්නත් එපා ඒ සඳහා යම් ආකාරයක යෝගාවචරයට මනාපමනාව අධික පහළ වීමක් තියෙනවා නම් ඒ තියෙන හැම වෙලාවෙදීම කර්මයක් යටිපහුව වෙනවා ක්ලේශයක් රැස් වෙනවා අඩු ගන්න අනුසේ මට්ටමේ නිසා යෝගාවචරය මේ සමාධියේ ඉන්න ගමන් බලනවා මගේ හිත තාම මේ හොඳ නරක ඒකටදී මේක හුඟක් පාවිච්චි කරන වචන දෙක නම් මනාපමනාප කියන. මනාපමනාප දෙකෙන් පෙළෙනවා කියන්නේ. මනාපමනාප කියන හැමතැනම යටින් චේතනාවක් තියෙනවා. ඒක නිසා පුරුදු කරන යම් තාලයකටද පුරුදු කරන්නේ පුරුදු කරනකොට කොයි එක ලැබුණත් සමසිත ඇති වෙන. ඒක පුරුද්දක් කියනවත් බෑ පුරුද්ද නැතිකම කියලා නම් කියන්නේ. පුරුද්ද තියෙන අපිට ලැබෙන ඕනම දෙයක මේ ಜಾති ભેද නැත්නම් ભેද හොයලා වර්ග කරලා මාන්නයකට දාන එකයි. ඒ කරන හැම දෙයකටම සංස්කාර මුල් වෙනවා. ඒ සංස්කාර එන්නේ අවිද්‍යාව නිසා. ඒ නිසා අවිද්‍යාව කියන ඕනම කෙනෙකුට ලැබිච්ච කිසිම දෙයක් හොඳ නරක ભેදයකට දාන්න නැතුව ගන්න බෑ. ඒක ධාතු වශයෙන් කොහොමඩක්වත් දකින්න බෑ. ඒක කොහොමඩක්වත් හේතුඵල ධර්මයක් විදිහට දකින්න බෑ. කොහොමඩක්වත් ඒකේ මූලාශ්‍රව හොයන්න බෑ. මේකට දෙන සංඥාවල් නිසා ආගයන් ආඩම්බරයන් නිසා මේවා එක්ක ද්වේෂය එක්ක ආශාව පහළ වෙනවා. ඉතින් ඒ නිසා මේක මේ ශික්ෂණයක ප්‍රතිඵලයක්ද කියලා හිතන්න අමාරුයි. මොකද ශික්ෂණය කියලා කියන්නේ සංස්කාරයක්. ඒ නිසා මේ ශික්ෂණي හලල දාන වෙලාවක් කියලා කියන්නේ. ඒ නිසා බැලුව බැලමට මේක මනුස්ස ලෝකේ කරන්න බැරි තරම් ඉතාමත්ම දාර්ශනිකයි, අභියෝගතරයි, ආගමන රූපයි. නමුත් ඒක කවුරු හරි මේ විදිහට මේ කරන හැකලා එකක් කියලා වාද කරන ගන්න හදනවා නම් බොහොම ලේසියෙන් කියලා දෙන්න පුළුවන්. අපි අවුරුදු 6 වෙනකන් හිටියේ ඔතන තමයි. අපි ළඟ කිසියම් තේකට හොඳ නරක ભેදයක් තිබුණේ නැහැ. ඒ නිසා මේක අමතක කරපු එක තමයි සංසාරිකය. අපි හිටියේ පුංචි කාලේ ඉදිරිපැත්තට ඕනම දෙයකට දල්වාගත් නෙද්දකින් යුක්තව යොමු යොමු වෙච්ච නැති හිතකින් අපි ගත කරලා තියෙනවා සුන්දරම කාලේ. ඒක නැත්තම් දැනට ඒක තේරෙන්නේ නැත්තම් මොන හරි ආතතියක් ආපු වෙලාවක අසහනයක් ආපු වෙලාව පොඩි එකක් දිහා බලන්න. පොඩි එකාට කොහොමඩක්වත් ඒක ආරෝපණය කරන්න බෑ. අපි මොන જાති කිරුවත් දැන් ඌ වඩ මේ බලනවා මේ මොකද මේ ලොකු මිනිසුන්ට වෙලා තියෙන්නේ. ඒ අක්කුනි කොයි වෙලාවකවත් නැහැ ආතතිය නැතුව. මහා ලොකුට ඒගොල්ලෝ හිතන්නේ ඒගොල්ලෝ ලොක්කෝ කියලා. මහා ලොකුට ඒගොල්ලෝ හිතන්නේ උගත්තු කියලා. මහා ලොකුට ඒගොල්ලෝ හිතනවා ශිල්ප දන්නවා කියලා. ශිල්පේ කියන්නේ අමනකම තමයි. මරිකම. මෝඩකම මේ අපි වගේ නෑ. උණ්ඩ බඩගිනුත් ඇඬුවා. කෑවා. කෑවට ඉසිලක් ගහන උඩ පැන්න නැතුව ඉවරයි ආය බඩගින වෙනකන් ජොලි ඉන්නවා. කිසිම තවත් පුතිය ගන්නවා ඒ පුස් පුක පැත්තේ ලියාවයි කියලා ප්‍රශ්නයක් නෑ. මේ ඇඟ උඩ වමන ගියයි කියලා චූ ගියයි කියලා කක්ක ගියයි කියලා ගාලල්ල. ඕන වෙලාවක බලන්න පොඩි එකෙක් දිහා පුළුවන් දෙකේ බලන්න අපිට තියෙන මේ ආස ආතතිය පොඩි කාට දෙන්න පුළුවන්ද කියලා. ඉතින් ඒ නිසා මේ කියන தত্ত্বය සර්වචනාංශේ එක වෙලාවක පෙන්නවා බොහොම සිද්ධාන්තුළු තාලයකට ඒ බමුණෙක් ඇවිල්ලා සර්වචනාංශයට සඳහන් කරනවා අපි කෙලස් ගෙවම් කරන වැඩේ ඉන්නේ ස්වාමීන් වහන්සේ ඒ නිසා ඒ කෙලස් ඔක්කොම ගෙවම් වුණාට පස්සේ අපි අපේ කියන නිවනට විමුක්තියටපත් වෙනවා කියලා. ඒතර සර්වචනාංශ කියනෝ නෑ එහෙම එකක් මේ මේක කරන්න බෑ ඒ තමන්ගේ පත්තර தත්ත්වය පිළිබඳ තමන්ට පච්චක්ක ඥානයක් තියෙන්න ඕන නැත්නම් ඒ தත්ත්වයට ගියාට පමණයි නිවන් රකින්න බෑ පොඩි එකෙක් දිහා බලන්නේ ළමයා කිසිම කෙලෙසයක් නැහැ මොකද කවුරක් කර රහතන් වහන්සේ කියන්නේ එළමේ දන්නේ නැහැ මේ කෙලස් තිබිලා ගෙවම් කරලා ලැබුව එකක් නෙවෙයි ඒ නිසා පොඩි ළමයාගේ தත්ත්වේ තාම උතුම් தත්ත්වයක් පහත් නැහැ ඒ නිසා ඕගොල්ලෝ දැනගත්තට බෑ ඒ නිසා මේක කියනවා සන්තෝ පනීතෝ මේ මේ ওই කියන සමාධිය සාන්ත ප්‍රණිතයි පටිපස්සද්දලද්දෝ නිකන් tempat වීම හරහා ලැබෙන දෙයක් ඒ වගේම ඒකෝදි භාවාදිගතෝ න සංඛාර සංඛාර නිග්ගය වාරතෝ පච්චත්තංචේව ඥානං උප්පජ්ජති අන්න එතන ගියාට පස්සේ මෙන්න මේ ඥානේ මම දැන් ඉන්නේ කියලා ප්‍රත්‍යක්ෂ කරන්න බැන්නම් බූරුවක පිටේ අකුරු පැටවෝ වගේ තමයි එයා දන්නේ නැහැ බුද්ධ ආදී උත්තරමන් වහන්සේලා වේ කරන සමාධියකයි මම ඉන්නේ කියලා දන්න. එයාට පේන්නේ මම පාළුවක ඉන්නවා. මම කම්මැලිකමක ඉන්නවා. තනිකමක ඉන්නවා. අසරණ වෙලා ඉන්නවා. කොම් වෙලා ඉන්නවා. කියලා තමයි කියන්නේ. එයා දන්නේ මේක සාන්ත ගතිය කියලා. එයා ප්‍රණීත බව දන්නේත් නැහැ. මේ වෙලාවේ මගේ ඉති චේතනාවක් බව දන්නේත් නැහැ. නිසා මේ ලැබිච්ච සමාධිය අගය කරගන්න දන්නේ නැති මිනිස්සයාට පොට්ටේකට මැණිකට පයින් ගැහුවා වගේ. අකුරු බෝරුක පිටේ අකුරු පැටවෝ වගේ ඌට එක බරක් විතරයි. ඒ නිසා මේ කියන සමාජයේ කාගත ළඟ නැති එකක් නෙවෙයි. නිතර හමු වෙනවා හමු වෙනකොටම පාළුයි කියනවා කම්මැලි කියනවා නීරසයි කියනවා නැගිටලා. පොඩ්ඩලම ගන්න එහෙම එකක්වත් නැහැ. ඌ එහෙම ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. නමුත් ਸਰවචන්සේ සඳහන් කරනවා පොඩි දරුවා තුල ඔය කියන කෙලෙස් මොකක්වත් නැහැ. නමුත් එයාට කවදාකවත් රහතන් වහන්සේ කියලා කවුරුත් කියන්නේ නැහැ. මොකද හේතුව එයා දන්නේ නැහැ. මේ සංසාර දුකට ගිහිල්ලා සංසාර දුකෙන් ගැලවීමෙන් ප්‍රතිපදාවෙන් කෙලස් කැපීමෙන් ලැබෙගත් අපයාගත් දෙයක් කියලා දන්නේ නැති නිසා මේ කෙලස් වල විශාල වටිනාකමක් තියෙනවා. සංසාර දුකේ විශාල වටිනාකමක්. ඒක හරහා යන්න ඕනේ. ඒකට සාපේක්ෂ බව දැනගන්න ඕනේ. ඒක ඥාණයෙන් ප්‍රත්‍යක්ෂ ප්‍රත්‍යක්ෂණය කරන්න ඕනේ. එතන අච්චක්ක කියලා කියනවා. ප්‍රත්‍යවේක්ෂා කියලා කියනවා. තමයි දැනගන්න ඕනේ මේ තරම් කටු අකුලක කොහලක රිංගගෙන ඉඳලා මම දැන් ගොඩාවයි කියලා. එහෙම නැතුව නිකං ගොඩ හිටියට ඒක අගය කරන්න තේරෙන්නේ නැහැ. ඒ නිසා භාවනා යෝගාවචරය යම් වෙලාවක ඊටාම උච්ච දුකකටපත් වෙලා අසහනයකටපත් වෙලා ඒක ගෙවම් කරලා ඒ සද්ධාව නිසා, වීර්ය නිසා, සතිය නිසා, සමාධිය නිසා, ප්‍රඥාව නිසා ඒ හැකට ගියා පස්සේ ආ දන්නවනම් මේ මොහොතකට කලින් තිබුණ මේ තද වද බන්දරෙන් දැන් නිදහස් වෙලා මම සාන්තිකර தත්ත්වයටපත් උනායි කියලා. අර වදේට සාපේක්ෂව තමයි මේ සාන්තිකර தත්ත්වය ලැබෙන්නේ. ඒක තමයි දක්ෂ යෝගාවචරයා දුකක් එනකොට සිර දෙව් දුකට වැඩි ආ කියලා දන්න. දැන් මේ දුක යාපැත්තේ සැපක් තියෙනවා. දුක වැඩි නම් සැප වැඩි. නමුත් අමන මිනිහා නැත්තම් අමන යෝගාවචරයා නැත්තම් භාවනාවේ දිනුවක් දන්නේ නැති එක නම් මේ දුක කට සාපේක්ෂ නොවන සැපක් මේ මන්ත්‍රීතුමාගේ ලියුමෙන් ගන්න පුළුවන් කියලා හිතන්නේ. ඒ නැත්තම් දාන දීම කුසලයෙන් කරගන්න පුළුවන් වෙයි කියලා හිතනවා. එහෙනම් තමයි ඥාන කල්පනාවෙන් කරන්න පුළුවන් කියලා හිතනවා. කරන්න කරන්න යා මේ ගඟට එනි කැපුවා වගේ, වැරදි තැන ආයෝජනය කෙරුවා වගේ, වෙනදවල හම්බෙච්ච ලාවේ වෙනදාම කරගන්න බැරි වෙච්ච මෝඩ වෙලෙන්ටෙක් වගේ පශ්චාත්තාප වෙනවා. ඒ නිසා මේ විඳන විඳමන මේ හරහා යන එක තේරුම් ගන්න ඕනේ අවිද්‍යාවේ ගැඹුර තේරුම් ගන්න. ඒ නිසා මේ මෙතන මේ සංඛාර නිග්‍රහය වාරිත කියන වචනේ සඳහන් කරන විදිහට මේ සාමාන්‍ය සංස්කාර කියන වචනේ මෙතන පාවිච්චි කළා. මෙතෙන්ට එනකොට සංස්කාර වල තියෙන ඊටාම සියුම් තත්ත්වයයි නියෝජනය වෙන්නේ. මොකද මෙතෙන්ට එනකොට සංස්කාර වල තියෙන ගොරෝසු තත්ත්ව පිළිබඳව යෝගාචර විශාල අත්දැකීමක් සහිතයි. ඒක නිසා මෙතෙන්දී උදව් වෙයි කියලා මම හිතනවා. ඒ සංස්කාර කියලා කියන්නේ මොකද්ද? එහෙනම් තමයි ඒක පිළිබඳ මූලධර්ම මේ දැනුම කොච්චරක් මෙතෙන්ද සම්බන්ධ කරන්න පුළුවන්ද කියලා. ඒකේ ප්‍රවිෂ්ඨයක් ලබා ගැනීම සඳහා නැත්නම් කවුරුත් වගේ අසු විරුද්ධත්ව ඇති මේ පටිච්චසමුපාදයේ දේශනා කරනට අවිජ්ජා පත්‍ය සංකාර සංකාර පත්‍ය විඥාන කියන මේ භාවනා කරලවත් අල්ලන්න බැරි හිතේ තියෙන ඊටාම ගැඹුරු කොටස් ටිකක් සර්වඥ වහන්සේ සර්වඥතා ඥාණයෙන් හෙළි දක්වලා තියෙනවා අවිච්ඡපච්ච සංකාර සංකාරපච්ච විඥාන විඥානපච්ච නාම රූප නාම රූපච්ච සලආයතන සලආයතනපච්ච පස්ස පස්සපච්ච වේදනා වේදනාපච්ච තණ්හා තණ්හා වලින් මෙහාට තමයි ප්‍රත්‍යක්ෂණය කරන්න පුළුවන්. ඉතින් එහා කැලේ තිරින් එහා පැත්තේ තියෙන්නේ. ඒ වෙනත් එක සර්කිට් එකේ තියෙන්නේ. බෝඩ් එකේ නෑ. ඒක ඒක සරුවච්ච විශේෂය. නමුත් අර තණ්හාපච්ච උපාදාන උපාදානපච්ච භව කියන පිළිවෙලට තේරුම් ගත්ත කෙනාට චින්තාමය ඥාන වශයෙන් මේ සංසාරට හේතුව තණ්හාව කියලා ආසන්නකාරයේ පෙන්වන කාරණාව පෙන්වුවාට නැත්තම් දෙවෙනි සත්‍ය දුක්ඛ සමුදය පෙන්වන්නේ තණ්හාව. නමුත් තණ්හාව කියන්නේ ආසන්න කාරණා ඈතින් තියෙන අවිද්‍යාව. ඒ අවිද්‍යාව සාමාන්‍යයෙන් භාවනා කරලා අල්ලන්න බෑ. ඒක මූල ධර්මයේට චින්තාමය ඥාන විතරයි අහුවෙන්නේ. නමුත් ඒ අවිද්‍යාව යම්තාක් තියනවාද තියෙන තාක් අපි සංස්කාර කරනවා මේ හැඩ වැඩ කරනවා සංස්කරණය කරනවා අංග නිරු අංග සංස්කරණය කරනවා ආලවට්ටම් කරනවා මේ තියෙන දේ තියෙන විදිහට ගන්න නැතුව ඒක මොනවා හරි වෙනස්කම් කරන්න හදනවා මේ ගොඩනැගිලි අලුත් දෙයක් කටයුතු කරන්නේ අංග පුල්ල සංස්කරණ කියලා කැඩිච්ච අංග දාලා පුරවලා ගොඩනැගිල්ලක් අලුත් ඩියා කරනට අංගපුල සංස්කරණය කියලා කියනවා. කියන්නේ ගොඩනැගිල්ල සංස්කරණය කරනවා. ඉතින් අපි උදේ ඉඳලා හැන්ද වෙනකම් කරන්න මේ කාය සංස්කරණය කරනවා. අපි විලඳ අනුන්ගේ තියෙන ආකල්ප සංස්කරණය කරනවා. අපේ ජීවල් සංස්කරණය කරනවා. විවිධ ආකාර දේවල් ආලවට්ටම් කර කර තමයි ජීවත් වෙන්නේ. ඒ නිසා මේ ප්‍රමාණයෙන් පේනවා අපි කිසිම වෙලාවක අවිද්‍යාවට යට වෙලා නැති වෙලාවක් නෙමෙයි තියෙන දේ තියෙන විදිහට බාර ගන්න කැමති නම් අවිද්‍යාවක් නැහැ. අපි ස්වභාව ධර්මයට අයිතිහත්තු. ඒ ස්වභාව ධර්මෙ මේක කියනවා. අපි හිතන්නේ වෙන මේකට ඉගෙන ගන්න ඕනේ රස්සාවක් කරන්න ඕනේ සල්ලි තියෙන්න ඕනේ ටෙන්ෂන් එක තියෙන්න ඕනේ කැන්සර් එකක් තියෙන්න ඕනේ ඉස e එකක් වන් තියෙන්න ඕනේ ෆ්‍රස්ට්‍රේෂන් තියෙන්න ඕනේ කොලෙස්ටරෝල් තියෙන්න ඕනේ කියලා මේ ලයිෆ් එක හදාගෙන ඉන්නේ. ඒව නැති හිතක් ගැන හිතන්නවත් බෑ. නමුත් වැද්දන්ගේ ජීවිතේ බලන්න මම මේ මේ වංශර කරන්න හදනව නෙමෙයි බුදුහාමුදුරුවෝ අරඤ්‍යගතව අරුක්ක මූලගතව කියනකොට වංශර කිරිල්ල කතා කරනවනේ වැද්දාගෙත් ඕකනේ තියෙන්නේ වැද්දාටත් යන්නේ අරඤ්‍යගත වෙන්නේ කියලා ඌ බුදුහාමුදුරුවෝ කිව්වට නෙමෙයි ඌගේ වැඩි ගතියට ඌ කැලේ ඉන්නේ දැන් අපිට බුදුහාමුදුරුවෝ කියන ඉහළම උපදේශය තමයි කැලෑස් බලන් කියන්නේ ඒකට කියන්නේ වංශර කියන එක තමයි කෙසේ නමුත් වැද්දා ගාව ඒ කොලම් මොකක්වත් නැහැ ඌ අලයක් හරගත්ත නැතේ කිතුව මරාගත්ත කෑවා ඉවරයි ඒ නිසා වැද්දා ඊට පස්සේ කිසිම මේ පැරණි සලකුණු නැහැ. ඌ පරිසරය හොයන්න බෑ. මොන විදිහකට හොයන්න බෑ. කිසිම සලකුණක් තියලා නැහැ. ඉතින් ඒ මනුස්සයා තුළ අවිද්‍යාව තද බල විදිහට තියෙනවා. නමුත් පරිසර දූෂණය කරේ නැහැ. වැද්දාගෙන් කවදාවත් පරිසර දූෂණයක් වෙන්නේ නැහැ. ඒ නිසා අපිට සිද්ධ වෙනවා අනිත් පැත්ත හැරිලා උන් කොහොමද කැලිය කොලේ කාගෙන හිටියේ කියලා බලන්න ඒ ගත කරපු ජීවිතේ එතන යන්න කියන එක නෙවෙයි. මේ අපි මුලාමතක කරපු නිසා තමයි මේ ලොකු අවිද්‍යාවක් කරේ තියාගෙන අදපන් වෛරෝ බරභාගය කියලා වැඩි අධ්‍යාපනයක්, වැඩි මුදල් ගාණක්, වැඩි සංස්කරණයක්, වැඩි පාරිභෝගිකත්වයකට වැටෙනවා. ඒ අනුව මේ අවිද්‍යාව නිසා එනත සංසාරේ ඇති වෙන්න ඈතින් බලපාන අවිද්‍යාව නිසා අපි සංස්කරණය කිරීම තමයි උදේසම උදේ පාන්දර නැගිටපුවම වැරලා ඉස්සෝලුවේ දාගන්නේ. ඒක ඇන්දෑ බුදියාන කියලා බලනකොට එකක්වත් වෙලා නැහැ. බලාපොරොත්තු උසුම්. හැබැයි විලිලෙජ්ජාවක් නැතුව ඒකටත් උදේට වැඩිලා ඉස්සක් දාගන්න. දාගෙන අදිනවා තියාගෙන දන්නව හොඳටම කවදාකවත් කෙලවර කරන්න බෑ කියලා. කවුරක්වත් ඒකට අතහරින්නේ නැහැ. අතහැරපු මනුස්සයර අපි පිස්සයි කියලා උපිතං කොටුරු කියලා දානවා. එහෙම නැතුව මේ සමාජයට ගැලපෙන්නේ නැහැ කියලා ඒ මනුස්සයා ගාල් කරනවා කොහේද? ඒ අවිද්‍යාව වැඩි කට්ටිය සංස්කරණය කරපු වැඩි කට්ටියට නිර්මාණ සඳහා සල්ලි දෙනවා ප්‍රගතිය සඳහා සල්ලි දෙනවා අර තෑග්ග මේ තෑග්ග දීලා හනුමගේ වලිගේ පත්තු කෙරුවා වගේ පිටින් පන්නනවා ඒක නම් අපි කරන්නේ එච්චර අපිට වෙලා තියෙන්නේ එච්චරයි මෙන්න මේ සංස්කාර බුදුජාන් වහන්සේ ධාතු තුනක් පෙන්ලා දීලා තියෙනවා කාය සංස්කාර වචී සංස්කාර මනෝ සංස්කාර කියලා. ඒතර මොකද භාවනාවේ තියෙන්නේ ඉතල වචී සංකාරයන් කළා ඊට පස්සේ කාය සංස්කාරයන් කළා ඊට පස්සේ චිත්ත සංකාරා කියලා කියනවා මේකට මනෝ සංකාර කියලා කියනවා. ඒ හරිය තමයි විපස්සනාට ගොඩාක් සම්බන්ධ වෙන්නේ ওই මේ මේ කියන සමාධිවලදී අදාළ වෙන්නේ අන්නේ සංස්කාරවලට ඉසෝසවන්න දෙන්නේ නැතුව ඉසෝසන්ට එනකොටම අවිද්‍යාවේ ක්‍රියාකාරකම් දැනගෙන මේ සංස්ථාව මේ ගොඩ පෙරක දෝරුකම් කරනකොට ඔපිනියන් දෙන්න හදනකොට හොඳට බලන් ඉනවා කොහොමද මේගොල්ල මිත්‍රා ස්වරූපෙන් ඇවිල්ලා අපිව নানা ආකාර දේවල් වලට මෙහෙවන්නේ ආන්නේ බව දැනගන්න නම් සංස්කාරවල කාය සංස්කාර තේරුම් ගන්න ඕනේ. වචී සංකාර තේරුම් ගන්න. ඊට පස්සේ චිත්ත සංකාර නැත්නම් මනෝ සංකාර තේරුම් ගන්න පුළුවන්. නමුත් මේ චිත්ත සංකාර මනෝ සංකාර කියන එක කිසිම මේ බුදුහාමුදුරු ගන්න ප්‍රශ්නේ පිට කිසිම දැනක නැහැ. හැබැයි මේ වගේ කාය සංකාර වචී සංකාර අවබෝධ කරගෙන සංසිද්ධ අවස්ථාවල් බුදුහාමුදුරු ලෝකේ පහළ වෙන්නේ ඉස්සර තිබිලා තියෙනවා. ඉතින් ඒකේ භාවනා කරන්න වාඩි වෙච්ච ගමන් එයා ඉස්ලාම ක්‍රියාවට නම් වන්නේ චිත්ත සංකාර මේ වචී සංකාර තමයි විතක්ක ਵਿਚාර. විතක්ක ਵਿਚාර කියලා කියන්නේ බොහෝ අරමුණු වලට යන්න දෙන්නේ නැතුව අපි විතක්කේ යොදනවා තමන් දන්න තමන්ට ඵලපරෝධනයක් ගෙන දෙන අර්ථ සිද්ධිය සලකන අරමුණකට. ඒක මේ තේරවාදී හඳුරගෙන තියෙනවා කර්මස්ථාන 40ක්. සමසතලිස් කර්මස්ථාන කියලා. ඒ දස අසුබ දස අනුස්සච අනුස්සති ආදි වශයෙන් හතර බ්‍රහ්ම විහරණ නොඑක් විදිහට කරලා 40 හතරක් හදාගන්නවා. ඒ 40න් එකක් තමයි ආනපාන කියන්නේ. ඒකත් විතක්කේ යොදලම වෙන් කරගෙන හිතෙහි යොදලා ලබා ගන්න සමාධිය තමයි දෙවෙනි සමාධිය කියලා කියන්නේ. එහෙම නැත්නම් නිරාමිස සමාධිය කියලා කියනවා. නමුත් මේ නිරාමිස සමාධියේ දෙවෙනි ධ්‍යානයට යනකොට එහෙම නැත්නම් විපස්සනා ඥානවල සම්මසන ඥාන වලට යනකොට අර විතක්ක ਵਿਚාර දෙක හැදෙනවා. ඒ විතක්ක ਵਿਚාර දෙක ලාමක වශයෙන් හැලෙනවා මෙනෙහි කිරීම නතර කරනකොට. ඊට පස්සේ විතක්ක ਵਿਚාර දෙකේ ප්‍රධාන හැලීම සිද්ධ වෙන්නේ පළවෙනි ධ්‍යානත දෙවෙනි ධ්‍යානට යනකොට. ඒ විතක්ක ਵਿਚාර දෙකේ තියෙන සාමාන්‍ය ගොරෝසු හැලිල්ල නැත්නම් අතහැරීම සිදු කෙරුවේ නැත්නම් කාය සංස්කාර නතර කරන්න බැරි නිසා භාවනා උපදේශ පන්තිවල කියලා කියනවා වචන කතා කරන්න එපා භාවනා කරද්දී කතා කරන මනුස්සයට කවදාකවත් ඒ කාය සංස්කාර මත කරගන්න බැරි වෙනවා. ඒක නිසා යම් තැනකදී පිටත කතාව සහ ඇතුළත දොඩමලු කතිය නතර වුණොත් විතරයි නැත්නම් වචී සංස්කාර වල ගොරෝසු වගේ නතර වුණොත් විතරයි කාය සංස්කාර සංස වෙන්නේ. ඒ නිසා යෝගාවචරය දැනගන්න ඕනේ මේ සාමූහික භාවනා කරනකොට විශේෂයෙන්ම අපි ඇතුළත දොඩමලු ගතිය සහ බාහිර දොඩමලු ගතිය වචී සංස්කාර වශයෙන් දැනගෙන ඒක ශික්ෂාවක් මාර්ගයේ ප්‍රයත්නයෙන් ප්‍රයෝගයෙන් නොකර නිකන් ධම්මීවා කතා ආර්යව තුන්හි භාවෝ එක්ක කරනවා නම් ධර්ම කතාවක් කරන නැත්නම් ආර්ය තුෂ්ණි භාවයෙන් ඉන්න කියලා. ඉතින් ඒකම අමාරුයි. ඒකම විශාල අභියෝගයක්. ඒ භාවනා ක්‍රමයක් කරපු ඒ මට ඉබුගලේ හම්බුන්නේ නැහැ මොකද හම්බෙච්චි කෙනා මට කියනවා මේ භාවනා මධ්‍යස්ථාන කියලා දවස් 10ක් කතා කරලම නැහැ කතා කරන්න දීලම නැහැ. ඊට පස්සේ ආවට පස්සේ මරණකම් කතා කරන්න බැරුව ගියාලු මනුස්සයෙක්. ඒ ඇති වෙච්ච කම්පන වේගෙට. උදේ ඉඳලා හැන්ද වෙනකන් ටොන් ගණන් කතා කර කර ඉන්නවා. ගිහිලා කතා නොකරම ඉඳ ගියාට පස්සේ ඇති වෙච්ච වේගය කොච්චරද කියනවනම් කතා කිරීම 100%ක්ම නැති වෙලා තියෙනවා. ඊට පස්සේ භාවනා ක්‍රමයට විරුද්ධව එයා නඩු කියනවා නැත්නම් විරුද්ධව කතා කරනවා. මට කිව්වෙත් එහෙමයි. කතාව කරන්න මෙපයි කියලා කරන භාවනාව වලට විශාල සමාජශීලී ඇත්තෝ ගිහිල්ලා කතාව නතර කරපු ගමන් ඉස්සෙල් ඉස්ස නැත්තම් මොලේ ක්‍රියාකාරකම් නැතිලා යනවා. ඒ මොකද මේ කතා කිරීම හරහා තමයි අපි අපේ තියෙන ආතතිය අපි පිට කරන්නේ. කවුන්සලින් කිව්වත් එහෙම නැත්නම් මානසික අසහන වලට කරන උපදේශනය ගත්තත් කතාවෙම තමයි වැඩේ කරන්නේ. කතා කරනකොට ඒක අඩු වෙනවා. ඒ නිසා අධික මානසික අසහන තියෙන අය ගොළු වෙනවා. ඒකට කතා කරගෙන තමයි නැතර. නිසා අපි එදිනදා අල්ලපු ගෙදෙට රැයෙන ගාණක් ගවන්න ඕන අපිට පිස්සුවක් ගන්න නැතුව තියාගෙන ඉන්නවා. දවසට කොච්චර කතා කරනවද? නිසා ලංකාව ගෙරටවල පිස්සු අඩුයි. මොකද හේතුව සෙල්ෆෝන් තියෙනවා, කයිවාරු ගන්න. ඒ නිසා ඇත්තටම ඔය කොම්පැනි වලට ගෙවන්න ඕනේ. මේ මේ ඔළුවේ තියෙන කුණු කන්දල් ඔළුවේ තියාගෙන දෙනකෝ පිට කරන එක. භාවනා කරන්න ගියාම ඒක අනිත් පැත්තට යනවා. එතකොට තේරෙන පටන් ගන්නවා මේ ජීන කුණු කන්දල් තව කෙනෙකුට දාපුවම සහ ගන්න අපරාධයක් සිද්ධ වෙන්නේ. ඒ නිසා ඔබ පුළුවන් නම් කාපම් බැරි නම් කාපම් කතා කරන්න එපයි. ඒ අනුග්‍රහ කරන්නේ මේ වචී සංකාර පිළිබඳ වගවීමටයි. ඒක උපදේශ පන්ති දෙනවා. ඒසක් කොයි හරි වෙලාවක බලන්න තමන්ගේ ආස්වාස ප්‍රසවාස කියන කාය සංස්කාර නතර වෙන්න නම් නැත්නම් ආස්වාද ප්‍රසාර සංසිඳින්න නම් එයාගේ වචී සංඛාර ඊට කලින් සංසිඳිලා තියෙනවා. මේක ගැන හොඳට හොයලා බැලුවොත් මේ ආනාපාන සති සූත්‍රේ පටන් ගන්නෙ කාය සංස්කාර වලින් වචී සංස්කාර ගැන මතක් කරලා නැහැ. ඒකට උත්තර බඳිනවා ආනාපාන සති සූත්‍ර අටුවාව සපේන අටුවාචාරින් වහන්සේ ඒ වගේම තුගිනි පරාජිකාව සඳහන් වෙලා තියෙන විනයතු ආචාර්යන් වහන්සේ දෙන්නම එකයි විශ්ල කරලා දීලා කියනවා සංස්කාර නතර වීම පටන් අරගන්නේ වචී සංස්කාර වලින් ඒක චුල්ල වේදාල සූත්‍රයේ සඳහන් කරලා තියෙනවා. නමුත් මේ ආනාපාන සූත්‍රයේ සති සූත්‍රයේ වචී සංස්කාර නතර වීමක් කරලා නැහැ. නමුත් යම් කිසි කෙනෙකුගේ ආනාපානයේ සංසිද්ධීකරණ යනවා දන්නවනම් අත්සම්බයං කාය සංකාරං අස්සසිස්සාමිච්ච සික්ඛති පස්සම්බයං කාය සංකාරම් පස්සසීසාමිති සික්කති කියලා ඊට තේරෙනවා තේරුම් ගන්න පුළුවන් ඒ වෙනකොට හිත ඇතුළත දොඩමලු ගතිය සහ පිටත් දොඩමලු ගතිය නතර වෙනවා අන්නේ එහෙව් භාවනා ඉස්ලාම් වතාවට මේ ආශ්‍රත් ප්‍රසාර සංසිඳීම ගැන අත්දකින්න යෝගාවචරයේ කාගේ හරි කතාවක් නිසා පරියන්කේ නැගිටින දැසේ කතාවට අහු වුණොත් ඊගාදාස පරියන්කේදී ඊගාව කරන පරියන්කේදී ඔය ඉස්සල විච් වෙලි වෙන්නේ නැහැ මොකද අර ඒ කරපු කතාව නිසා අපි එක එක නගයක හිත් ගැටපුවාම ඇති වෙන නොකිය නොහිත කියපු දේවල් නිසා දැන් කියන්න බැරි වෙච්ච දේවල් නිසා ඒක ඇතුළත දොඩමණු ගතිය ඉන්නේ මේ නිසා කාය සංස්කාරය ඉන්නේ ඒ නිසා එවැනි කෙනා හුදුවර පරිසම් වෙන්න ඕනේ තමන්ගේ කට පරිසම් කරගන්න. ඒ වචී සංස්කාර සංසිඳීම අනුග්‍රහ කෙරුවට පස්සේ පුළුවන් අරමුණට හිත තබා ගැනීමෙන් යම් දක්ෂකමක් ඇති වෙනවා. එසේ අරමුණ සංපත් වෙනත් පටන් ගන්නවා. ඒක කියන්නේ පස්සම්බයං කාය සංඛාරං ආස්වාද ප්‍රසවාස කය නැත්නම් ආස්වාද ප්‍රසවාස මුළුල්ල සංසිඳුමේ සංසිඳුමේ හුස්ම ගන්නවා කියන්නේ. ඒක ගොරෝසු එක තමයි ආස්වාද ප්‍රසවාස සංසිඳන එක. සිවුම් එක තමයි හැම ආස්වාදයක්ම සංසිඳනවා. හැම ප්‍රසවාසයක්ම සංසිඳනවා කියලා බලන්න පුළුවන්. ඒක බොහෝම සූක්ෂමව සිද්ධ වෙනවා. ඉස්සල ගොරෝසු වශයෙන් ආනාපාන සංසිද්ධිය චෙක් කරනාට පස්සේ බලන්න පුළුවන් ආශ්වාසය කියලා ආශ්වාසය ගෙවෙන තැන බලන්න. ප්‍රශ්වාසය කියලා ප්‍රශ්වාසය ගෙවෙන තැන බලන්න. ඒක හුස්ම රැලි හතරක් පහක් බලනකොටම එහෙමම හිත උතුරගෙන යන බත්තලියකට ඇල්ලතු ටිකක් දැම්මා වගේ සංසිඳෙන්න පටන් ගන්නවා. එතකොට තේරෙනවා ඊට කලින්ම වචී සංඛාර විතක්ක ਵਿਚාර සංසිඳනවා. ඊට පස්සේ තමයි යෝගාවචරය සංඥා වේදනා කියන චිත්ත සංඛාරවලට බැසගන්නේ ඒ සංඥා වේදනා දෙකේදී ඉස්සල වේදනා තේරෙන පටන් අර ගන්නවා ඇස් දෙක වහගෙන මේම කය දිහා බලා ඉන්නකොට මේක නිකන් පනුරිත්තක් වගේ හැම තැනම නලියන මේක මේ අහවල් තැන නලියන්නේ නැහැ කියලා කියන්න බෑ මොකද අර යෝගාවචරයේ හිත සියුම් නැති නිසා ගොරෝසු නලියන එකත් එක තමයි ගමන යන්නේ නමුත් ඒක සංසිඳෙන්න සංසිඳෙන්න තේරෙන පටන් ගන්නවා මේ ශරීරයේ හැම සෛලයක්ම හැම අංශුවක්ම Taman තියෙන බවට ඉඟියක් නිකුත් කරනවා. ඒක මේ අනුරිත්තක් වාගේ, ගොඩියක් වාගේ. එහෙම නැත්නම් සම්තතියක් වගේ ක්‍රියාත්මක වෙන්න පටන් අර ගන්නවා. ඒ ලක්ෂයක් එකක් ලක්ෂිකුත් එකක් සංඥා නෑ ලක්ෂිකුත් එකක් වේදනා තියේදී සමහරක් ලක්ෂිකට එකක් විතර වේදනාවලට අපි සංඥාවල් දෙනවා. මේක උණුසුමයි. මේක සිසිලස, මේක වේදනා, සැප, මේක දුක් වේදනා කියලා කෝටියක් වේදනා අතරමැද අපි එක දෙකට සංඥා දෙනවා. මේ සංඥා දෙන්නේ අපේ රුචි අරුචිකම් අනුව. අපිට තියෙන වැදගත්කම අනුව. අපි කම්පා වෙන ප්‍රමාණය අනුව. ඉතින් යෝගාවචරය මේ විදිහට මේ ආශ්වාස ප්‍රශ්වාස සංසිඳුණාට පස්සේ මේ කයේ තියෙන ක්‍රියාකාරකම් දිහා බලා ඉන්නකොට මේ වගේ මේ කය කියන්නේ වේදනා සාගරයක්. අපි ඉන්නේ වේදනා සාගරයේ අඩියේ. මේක කිසිම තැනක් නැහැ. විඳීමක් නැති. මේ විඳීම කියලා කියන්නේ දුක් වේදනා නෙවෙයි. කය තියෙන බවට විඳීමක් අපට තියෙනවා. ඒ විඳීම දිහා හොඳට බලනකොට මේකෙන් ඉතාමත්ම සැප දෙන දෙන හෝ දුක් දෙන දේ විතරයි අපි සංඥා කරන්නේ. අනිකරි සංඥා කරන්නේ නැතුව මතකයට යන්නේ නැතුව නැතිලා. ඒ වගේ කෙලෙස් නැහැ. කෙලස් තියෙන ටික තමයි සංඥා වෙලා තියෙන්නේ. ඒක නිසා උපදිනතා කෙලස් උපදින්නේ සංඥාවත් එක්ක. ඒ නිසා ගොරෝසුම සංඥාව අල්ලන්නේ කියලා. ඒක ආස්වාස ප්‍රසවාසයේද ඉඳගෙන ඉන්නකොට මේ හැප්පෙනවා දැනෙන එකද කියලා. ඒක දැනිලා ඒක ගෙවෙන කම්ම බලන්න කියලා. එතකොට අර සංඥාවල තියෙනවා චිත්ත නියාමයක් එහෙම නැත්නම් ධර්ම නියාමයක් ගොරෝසු එක්කනා මතුවෙන්නේ අනික ඔක්කොම සංඥාවල් යට කරගෙන. ඒක තමයි මේ න්‍යාය. ඒ කියන්නේ බලවතා ජයගන්නේ කියන මේ පරිණාමවාදයේ තියෙන සංඥාවක් අපිට දැනුණා නම් ඒ දැනෙන සංඥාව බරපතල මේක තමයි. අධිකම සැපෝ අධිකම දුක දැන. දැනෙනකොට ඊට පල්ලෙය තියෙන ඔක්කොම චප්ප කරගෙන තලාගෙන තමයි ඒ සංඥාවෙන් ඒක දන්නවනම් Taman දැනගන්න ඕනේ මේ එකක් දන්න නිසා විශාල ගාණකින් මම අත්විඳලා ඉන්නවා. හැබැයි දැන් දන්නේ වැඩියෙන්ම කෙලෙස් උපදවන දේ. ඒ සතියට මේක ලක් වෙලා තියෙනවනම් ඔය සංඥාව දිහා නැවත නැවත බලන්න බලන්න සංඥාව ටික ටික ටික ටික ගෙවෙන්න පටන් ගන්නවා. මෙන්න මේ සංඥාවේ ගෙවීම කියලා කියන්නේ කෙලස් ගෙවීමක්. මේ සංඥාවේ ගෙවීම කියලා කියන්නේ ප්‍රතිපදාවේ දියුණුවක්. ඒක යෝගාවචරය දන්නේ නැත්නම් එයා හයියෙන් ආය හුස්ම ගන්න හදනවා. නැත්නම් ආය මෙනෙහි කරන්න හදනවා. එහෙනම් කියනවා හරි පාළුයි භාවනා කරන්න දෙයක් නැත්තේ නෑ මොකද මේ තිබිච්ච දේ නැති උනායි කියලා. ඉතින් ඒ තාක්කල් මේ යෝගාවචර කරන හොදෝත මලිදාන එක තමයි. <coughs> අර පෑදීදියට ආයෙ බොරදී එකතු කරනවා. මේ අනාකූල ප්‍රවාහය ආයෙ ආකූල කරනවා. මේ තමයි සංස්කාර වල වැඩි. සංස්කාර තැම්පත් වෙන්න දෙන්නේ. මොනවා හරි ගහන් ගැටයක් දාලා එක්වර කියපු විදිහ ජනපද විතක්යක් ගෙනල්ල ඔලුවට දාලා අවශ්‍යනවා. ඉතින් ඥාති විතක්යක් ගෙනත් දාලා අවශ්‍යනවා. එහෙම නැත්නම් අමර විතක්කයක් ගැන දලා උස්සන ඉතින් අපිට කියනවා මේ වටිනා දෙයක් මේ බණ භාවනා කරනකොට හොඳ ඥානයක් නේ පහළ වෙලා තියෙන්නේ. අනුන්ට උදව් කරන්න හිතිලා තියෙන්නේ. ලාභ සත්කාර ගන්න හිතිලා තියෙන්නේ. ඥාතිින් උදව් කරන්න හිතිලා තියෙන කියලා අපි නොදැනුවත්වම අර ඉස්සල්ලාම කනදී ඉදිපස්සේ ආපු අංග සමාදන් වෙනවා. ඊට පස්සේ අංගේ ඉඳලා කන ගන්නවා. මේ දෙකේ සත්‍යාවිරුද්ධ දෙකත් ළඟ ළඟදී. ඉස්සලා ආපු කාණ්ඩ වැඩි පස්සේ ආපු අඟ ලොකු වෙනවා. ඊට පස්සේ අඟේ ඉඳලා කන කනවා. ඉතින් මේක මේ කෙලෙස් ව්‍යාපාරයක් බව කාටවත් තේරෙන්නේ නැහැ. ඉස්සර හිතෙන්නේ මම මේ භාවනා කරනකොට මට මේ නෑදෑයෝ ගැන උදව් කරන්න එන අදහස් වැඩි වුණා මට පිං වැඩි වුණා කියලා. එහෙම නැත්නම් අනවඤ්ඤත්ති සංයුක්ත විතක්ක මම ඊට පස්සේ පව කරන්නේ නැහැ කියලා ගත්ත හිතවිල්ල පිං හිතවිල්ලක් කියලා ඒක සාමාන්‍ය සත්‍යබ්බියක් වෙන ඇත්ත තමයි. නමුත් මේ ඇවිල්ලා තියෙන්නේ මේ සම්පත්තම කාබාස්මිය කරන්නයි කියන එක දන්නේ නැතුව මේ එනකොට එයා දැනගන්නවා මේ සම්පත් වේගන යන ගමනේ සංසිද්ධිකන යන ගමනේ අනාකූල වේගන යන ගමනේදී හිතලා හෝ නොහිතා මේක අවුල් කරන එක තමයි කෙලසෙනවා කියලා කියන්නේ. කුප්පනොයි කියන වචනේ ඒකට පාවිච්චි කරනවා. ඒ නිසා මේ අකුප්පා නික්ලේශී වෙන්න නම් මම බලන්න ಜಾති දෙකක් තියෙනවා. එකක් Taman දැක දැක දන දන හිතන දේවල්. එහෙම නැත්නම් අනුන් ගැන සුභසිද්ධිය සලකන දේවල්, චේතනාපූර්වක දේවල් තියෙනවා. ඒකට අපි අදිෂ්ඨාන කරලා නතර කරයි කියලා කියන එක ලේසි නිසා එහෙම කියනවා නෙවෙයි අමාරුයි තමයි. එතකොට අපි ඇබ්බැහියට ඉබේම එන හිතිලි වගේකුත් තියෙනවා. ඒකට කියනවා අසංස්කාර අසංස්කාර කාය විඥාන, අසංස්කාර වචී විඥාන, අසංස්කාර මනෝ විඥාන කියලා. අපි යම් ඇබ්බැහි වගේක් අපිට තියෙනවානේ. අපේ පෞෂත්ව ලක්ෂණ වගේක් අපිට තියෙනවානේ. කෙලෙස්ජවයක් තියෙනවානේ. ඒ නිසා මොකක් හරි දීපු ගමන් හිත නොදැනුවත්වම ඒකට ඇලෙනවා. ඒක හරියට දිවෙඩිය කාලේ කැම තියෙන මේසෙකට ගියොත් එක පැණි ගහට ඇදෙනවා. ඒ දිවෙඩිය වැහැටි. කොලෙස්ටරෝල් තියෙන මිනිහට තෙල් කණ්ඩායම. සැරවීම බොන මනුස්සයට ඒකට ආසයි. ඒ තම තමන්ගේ දේවල් වලට ඇදෙනවා මේ මනුස්සය දන්නේ නැහැ කොහොමද වෙන්නේ කියලා. මනුස්සය දන්න මේ කැවොත් වතයි කියලා මේක හොඳ නැහැ කියලා. බලක්න්න බෑ. ඒ තරම් ඇබ්බැහි වෙච්ච ගතිය වර්ගයක් අපි ළඟ තියෙනවා. ඒ අප හරහා ක්‍රියාත්මක වෙන භූතයෝ ඉන්නවා මේකේ. ඒ කෙනාම දන්නේ නැහැ. එහෙම නැත්නම් එයා දන්නවා මේක අහේලි කරයි කරන බලක් ගන්න බෑ. ඒ නිසා හිතාමතා කරන වැරදි වගේකුත් තියෙනවා. අපේ ඇබ්බැහියට, පුරුද්දට, කර්ම ශක්තියට සිදුවෙන වැරදි වගේකුත් තියෙනවා. මෙන්න මේක දැක ගන්න පුළුවන් නම් ඒ යෝගාවචර කියන මම දෙයකට සංඥාව දෙන්නේ මගේ පෞරුෂත්වය අනුව තමයි. මගේ රුචිආචාර අනුව තමයි. මගේ කර්ම ශක්තිය අනුව තමයි. හැබැයි මේ සංඥාව ඒ කාන්තෙම හිතසුව පිණිස හිටියේ කියලා මොනම යකාවක් සාතිකයක් නැහැ. මොන්නම හේතුවකින්වත් මම මේ සීනි කෑවට දිවෙලියව තියේදී ඒ හිතසුව පිණිස වෙයි කියලා බෑබේ කාට හරි හොරෙන් හරි සීනි කන්න හිතෙනවා. තෙල් කෑම හොඳ නැහැ කියලා තියේදී තෙල් කනවා. ලුණු කන්න එපයි කියලා තියේදී ලුණු කනවා. එයා හිතෙන දක්ෂකමක් කියලා. නමුත් වෙන්නේ සෞඛ්‍ය පිළිහෙන. ඒකට කියන්නේ දිවෙන් සිය දිවස ගැනීම කියලා. ඒ තරමට මේ සංස්කාර ඔච්චර අවිද්‍යාවජනකද කියලා කියනවනම් Tamanට අයේනි කර දෙයම දක්ෂකමක් විදියට ඉල්ලගෙන කනගතියක් තියෙන එක හිතාමතක් කරනවා නොහිතගමතක් කියන. ආන්නේ හිතාමතා කරන දේ නතර කිරීම නම් අපට කීතගේ සදාචාරයටයි කියනවා කිය. නමුත් මේ මනසට තියෙන ඇබ්බැහියට දැන් මිනිස්සුයෙකුට මේක බණක් කියලා විසඳලා දෙන්න පුළුවන්. නමුත් පූසේ මීයකට කපසේ පූසෙකුට පුළුවන්ද මේක මේකේ සාජාසය කියලා තේරුම් ගන්න. ඌ කාලේ යොරනට පස්සේ තමයි දන්නේ. බලලට කොහොමඩක්වත් බණ කිව්වට භාවනා කරන්න බෑ. මිනිස්සයාට පුළුවන්. හැබැයි බලන්ලුවගේ මිනිස්සු ඉන්න බෑ. ඒත් මිනිස්සෙක් වෙන්න ඕන. ඒ මිනිස්සකම තමයි මේ භාවනා කරන්න ගියාම කවදාකවත් නැති මේ එක එක දේවල් එන්න පටන් ගන්න බොහෝ වටිනා දේවල්. හැබැයි හැම දෙයකින්ම කරන්නේ මේ හිතට එක එක කොට පෙරක දුරුකම් එන්න පටන් ගන්නවා. වෙන්න නොහිතිච්ච දේවල් කරන්න හිතෙනවා. කෙරුව 100 100ක් පහරියනවා. ඒක තමයි ඒකේ තියෙන මේ භයානක දේ. මොකද බොහොම විවේකීව දැකලා කාරණා කාරණේද මේ කෙරුවොත් හරියනවා. ඉතින් ඒක නිසා ලොකු ස්වාමීන් වහන්සේ කියනවා මේ සංඝයා කරන හැමදේම හරියනවා. විවේකී හිතවල කරන හැබැයි මහානකම ඇර. ඒක හරියන්නේ වැඩිම කේන්දරයක් බලන සංඝයාට දීලා බලන්න ඕක ගෑනු හතර දෙනෙක් කේන්දරකාරයෝ හතර දෙනෙක් දුන්නොත් ටක්කෙට කියන. ඇස්විදකමක් කරන්න කියන්නේ හරියටම කරන. නැකත බලන්න කියන්නේ හරියටම බලන්න. මහානකම බෑ. ඒ තමයි මායя දීලා තියෙන වැඩේ. ලාභ සත්කාර සම්මාන දීලා සතිය පිටන එකක් කරන්න බෑ. එතන ඉඳගෙන ඉන්න බෑ. ඩ්‍රයිවිං ලයිසන්ස් ගන්න පුළුවන්. පෙරක දොරුකම් කරන්න පුළුවන්. ඔක්කොම කරගන්න. පාර්ලිමේන්තුවට යන්න පුළුවන්. මහානකම ඇහුවොත් ඒක බෑ. ඒ නිසා භාවනා කරන කෙනාට තේරෙන්න ඕනේ මේ අපි කාය සංඛාර වචී සංඛාර අයින් කරලා මේ මනෝ සංඛාර කියන විශේෂයට ගියාට පස්සේ අපේ රුචි අරුචිකම් අපේ පෞරුෂත්ව ලක්ෂණ අපේ කර්මජව අපි ගෙනාව මේ සහජාස මතුවෙන්න පටන් ගත්තාම මේක දිහා බලලා මේ සහජාසය හෝ මේ පෞෂත්ව ලක්ෂණය හෝ මේ රුචර්චකම හෝ මේ කර්ම ශක්තිය මගේ හිතසුව පිණිස අර්ථ කුසලයේ පිණිස අර්ථ සිද්ධිය පිණිසද වෙන්නේ කියලා කල්පනා කරලා බලන්න ගියොත් පැහැදිලිවම පේනවා අඩු ගානේ අර්ථ කුසලේ කෝකෙතත් මේ වෙලාවේ සතිය පවත්වන්න දෙන්නේ නැහැ. සතියමුත් පිටපොට දාන. මේක දැක ගන්න පුළුවන් කිසිම සාජාසයේ තියෙන තීරසයකට මේක අල්ලන්න බෑ. මිනිස්සයා කියන සතාට විතරයි. ඒසා කාය සංඛාර වචී සංඛාර වලින් යම් ප්‍රගතියක් ඇති යෝගාවචරයටයි මේ ආමන්ත්‍රණය කරන්නේ. එයා තේරුම් ගන්න ඕනේ දැන් මේකට යන්න ඇරලා බලනින්ද මොන විදිහක මේ රතේ හසුරවන්න යන්න එපා. මේ යන තාලෙන් කියකි මම යා කවුද මේ කන්නේ කෙහෙල් ගහ ගන්න දන්නේ පොල් ගහ ගන්න දන්නේ කියන විදිහට කියත හැකි මේ අපි කවදාකවත් දැක නැති මමයා සංසාරේ කවදාකවත් දැකුණ නැති මමයා දැන් පාළුගේ වළම් බින්දිනා වගේ එයාගේ ක්‍රියාකාරකම් කරන්න පටන් ගන්නවා ආන්නේ ක්‍රියාකාරකම් කරන්න බලලා මරණ මොහොතේත් ඕක තමයි වෙන්නේ. දීලා බලන්න දීලා ඉන්න බලන්න මොකද වෙන්නේ කියලා කාටවත් ඒක කරන්න බෑ. ඒ වෙලාවෙ හිතනවා හරි පාළුයි. කම්මැලි. නිකාම නිකම් මෙහෙම ඉන්නවට වැඩිය බුද්ධානුස්සති භාවනා කරුවා නම් හොඳ නැද්ද කියලා හිතනවා. නිකන් ඉන්නට මෛත්‍රී භාවනා කරුවා නම් හොඳ නැද්ද කියලා හිතනවා. අසුභ භාවනා කරුවා නම් හොඳ නැද්ද කියලා හිතනවා. අනිච්ච දුක්ඛ අනත්තම් භාවනා කරගෙන හොඳ නැද්ද කියලා මොනව හරි ඔපිනියන් එකක් මේකට එන්න පටන් ගත්තාම ඉතින් යෝගාචරය දෙනවා something is better than nothing කියලා මොනවා හරි ව්‍යාපාරයක් පටන් ගන්නවා ඒක හරියනවා හරිය ගමන් වෙන්නේ මොකද සතිය කැඩෙනවා එහෙම නැත්නම් ආනපානෙ කැඩෙනවා දැන් එයා අලුත් පාරක් පටන් අරගත්තා මේ වෙලාවේදී කමඨාන් සුද්ධ කරලකොත් ඒක ආවට කමන්නේ ඒක දැනගන්න නමුත් Tamanට අහරස්සාව තියෙන Taman කරගෙන ගිය මූල කර්මස්ථානේ. ඒ නිසා සැක තියෙනවා නම් මූල කර්මස්ථානේ යන්න මේ මොන වේහෙන් ආවා. මේ එන දේවල් කෙලස් බව දැනගෙන සමාදම් වෙන්න එපා. සංසාර ගමනේ තණ්හා ආදා ක්ලේශ පාර සීනා. නානා ඍතු වේසමවා මග අවරන්නේ. මේ හැම ඍතු වේශයක්ම යෝගාවචර හිතන විශේෂ ඥානයක් කියලා. යෝගාවචර මේ භාවනා කරපු නිසා මට හම්බෙච්චි කාඩ්බෝ කාඩ්බෝඩ් ඔටුන්නක් කියලා. ඉතින් රජ වෙන්න පටන් ගන්නවා. ඒක කියනවා නම් ගමටහන් සුද්ධ කරනකොට මම මොහොඩයට ඇඳා, ගුණාට ඇඳා, එහෙම නැත්නම් කාඩ්බෝඩ් ඔටුන්නක් දාගත්ත කියලා ඉතින් කියනකොටම තමයි තේරෙනවා අහනින් කරා තියෙනවා. උගව දෙනෙක් හිටනා මේ මට භාවනාවේ සපාන වෙච්ච විශේෂ අභිඥාවක්. එහෙනම් විශේෂ ඥානයක්. ඒ කිය අනපන්නේ නැති උනත් මොකද මේකෙන් කයක් හරි හම්බ කරගෙන ජීවත් වෙන්න පුළුවන්. ඉතින් ඒක බවනේ. අර සාසනේ ඉතාමත් වැදගත් පුද්ගලයෙක්ගේ ඒ ඉතාම තීක්ෂණ බුද්ධිය මේ ලාභයට සත්කාරයට සම්මාන සිලෝකට අහුවෙලා අර ඉදිරි ගමන වළක්වන නිසා එතනදී මේ පහළ වෙන චේතනා සචේතනික අචේතනික ભેදයක් එහෙම නැත්නම් සසංකාරික කාය විඥාන අසංකාරික කාය විඥාන කියන මේ දෙක බැලුවොත් හොඳට තේරෙයි අපිට එන හිතවිලි වලින් 99%ක්ම හිතන හිතවිලි නෙවෙයි හිතෙන හිතවිලි. නමුත් ඒකට අපි කොච්චර චිත්ත පීඩ ගන්නවා. අපි බලනවාද මේ හිතවිල්ලේ උපැන සාතිය කවදා හරි? කවදාකවත් බලන්නේ එන හිතවිල්ල ගැන පශ්චාත්තාප වෙනවා මිසක් මේ හිතපු දෙයක්ද නැත්නම් මේ පාළුගේ වළම් බිඳින හිතවිල්ලක්ද කියලා බැලුවොත් 99%ක් මෙහෙමයි. ඒ වගේම ඇතුලේ සිදුවෙන ක්‍රියා ගත්තොත් අපි අතපය දිග ඇල්ලා හැන්ද කෝප්පේ ගන්නවා කරන බව හැබෑව. නමුත් මේ ශරීරයේ පැවැත්ම සඳහා ක්‍රියාත්මක වෙන ලක්ෂිකුත් කෝටිකුත් එකක් වැඩ අතර අපි හිතාමතා කරන දේ නොකිනිය හැකි තරම්. අපි මොනවත් නොකර හිටියට නිින්දෙදි මේ ඔක්කොම හිත ඒ නිසා මේ අතර මේ කරන පුංචි දේ මම මේක හදාගෙන මම හරි නිර්මාණශීලී මම හරි ප්‍රගතිශීලී නැත්නම් මම හරි මැට්ටා නැත්නම් මම හරි මොනම දෙයක්වත් දන්නේ නැති මනුස්සයෙක් කියලා අපි දඟලන්නේ මේ කයේ තියෙන ක්‍රියා පද්ධතිය නැත්නම් මේ පරිවෘත්තීය ක්‍රියා ගැන කිසිම හැඟීමක් නැතුව. නිසා සක්මන් කරනකොට බලන්න අනායාසයෙන් සක්මන් කරන්න දෙනකොට ඒ යෝගාචර gediy පිටින්ම ඇවිදිනවා. ඒ යෝගාචරයෙන් දැන් මම විධාන නොකිරුවාට අර කලින් දීපු විධානේ නිසා මේක යහට මෑට යන හැටි බලන්න ඔල්ලෝසු බට්ටා වගේ. ඔල්ලෝසු බට්ටාගේ බලන්න ඒ වට්ටගේ දිකට සාපේක්ෂයේ දෝලන කාලයේ හිමීට ගියත් අයියෙන් ගියත් එකයි. ඔයසර් අයිසෙක් නිව්ටන් පල්ලියට ගිය වෙලාවේ පල්ලියේ එළන මේ ඉටිපන්දම දිහා බලන් හිටියා. එයා හොඳට බැලුවලු හිමීට එහෙට මෙහෙට ගියත් වේගෙන් යහට මෙහට ගියත් දෝලන කාලය සමානයි. ඊට පස්සේ තමයි ඔරලෝසු ඇති. ඒ වගේ අපි සක්මන් කරනකොට ඒක ඉබේ කරනත් කොහොම කරත් අපේ මේ භවය වැඩ කරන වේගේ ඒක අපිට ආවේනික වේගය කියන්නේ. ඉතින් පුළුවන් නම් බුදුජානක අපට දෙනවා සංඛාර නිග්ගහ්‍ය වාරිත. මේ හිත හිතා මෙනෙහි කර කර වමෝසෝනවා හිතව හොසොන් දිචන හොසෝන යවන් දිචන යනවා කියලා ඒ චේතනාව අල්ලගෙන ක්‍රියාකාරකම් කරනවා වෙනුවට කරලා කරලා කරලා කරලා පුදු වෙනවා. ඒ ඒ සක්මන සිද්ධි කරගෙන වේගේ හොඳට අල්ලදී. ඉතින් යන්න අරින්ද සංඛාර යොදන් නැතුව කරන්න පුළුවන් විදියට આવොත් එහෙම නැත්නම් මේ මම සංස්කරණය කරලා කිරුවොත් ඒක හොඳ නෑ. ඉබේ යන්න ඕනේ කියලා සංස්කාර වාරණය කිරීම නොකරම සංස්කාර වලට ප්‍රධාන චරිතයක් නොදී මේ අවිජින්න යන වෙලාවේ බහන ඉතාම වැදගත් අවස්ථාවක් යෝගාවචර තේරුම් ගන්නවා මේ සම්පූර්ණ ස්වයන් සිද්ධව ආණ්ඩු මට්ටු කරන්නේ නැතුව මගේ පාලනකින්තරෝ මේක ගියාට මොනවාක්වත් ගිහිල්ලා ආහල පාලින් මෙතන ඇඟේ හැප්පෙන්න යන්නේ නැහැ ලස්සරට ලක් යනවා. යම් කිසි දවසක තේරේ භාවනා කරනකොටත් භාවනා කරන්න ඕනේ නේ භාවනා කරනවා. ඉතින් එහෙම දෙයක් කරනකොට අපි කොච්චර සැක උපදවනවද කියලා බලන්න. අපි කොච්චරක් හිතනවද මේක හරිද වැරදිද සමතද විපස්සනාද අහන්න ඕනේ අනේ මේක හරියට අහගන්න විදියක් නැහැ කියලා අර ලස්සනට වැඩේ සංසිද්ධ වෙනකොට මම රිංගලා අයියා වෙන්න හදනවා අක්කා වෙන්න හදනවා මුදුන වෙන්න හදනවා ගරු වෙන්න හදනවා නායකයා වෙන්න හදනවා ඉතින් අපි හිතන මේක ඥානය කියලා මේ ඥානීය මුවාවෙන් විචිකිච්ඡාව රජ කරන හැටි ඒ යෝගාවචරයට මේ විචිකිච්ඡාව රජ වෙන යෝගාවචරයට විචිකිච්ඡාව පෙනී හිටින්නේ ප්‍රඥාව කියන වංචනික විදියට නැත්නම් වංචා ප්‍රඥාව වශයෙන් පිටිකිච්ඡා වංචකයි. ඇට කියලා දෙන්න කියොත් යාළ කේන්තියක්. නමුත් ශ්‍රද්ධාවන්තයට යොෙන්නේ නැහැ. සත්‍යවන්තයෝ මනින්න ගිරන්නේ නැහැ. අර කිව්වොත් සක්මන් කරලා කරලා කරලා යම් වෙලාවක අනායාසයෙන් සක්මන් වෙනවනම් හරි ඒකට යන්න දෙන පුළුවන් තරම් ඒක තියා හොඳට බලන්න ඉන්න කියලා. ඒ යෝගාවචර ප්‍රශ්න කරන්න යන්නේ මං ගිහිල්ලා වැටෙයිද මට නිින්ද වැටෙයිද මට පිටිය වැටෙයිද නෑ එයා දන්න හොඳට පැනවයි කියලා. ඒකම කිව්වොත් කාට හරි භාවනා කරන තාක්කල් භාවනා වෙන්නේ නැහැ. භාවනා කෙරුවොත් එකයි නැත්ත් එකයි කිව්ව දවස් තමයි භාවනා වෙන්නේ කියලා. ඒක හිතන්නේ මේ භාෂාව වැරදිලා, ව්‍යාකරණ වැරදිලායි කියලා. මම ওই 77 මට හිතුණා මේ ධම්මික හම්බුන හම්බුනාට පස්සේ මේක ෆුල් ටයිම් දාලා කරන්නේ නැත්නම් පැවිදි වෙන්න ඕනේ. ධම්මික හම්බුන ගම මේ කවදාවත් උඹට හරියන්නේ නැහැ ඕක. උඹට තියෙන ගායේ හැටියට බලනකොට අද සිවුරු දැම්මොත් හෙට සිවුරු අරිනවා. භාවනා කරපන් භාවනා පැවිදි වුණත් එකයි නැත්ත් එකයි කියන දවසෙන්කම් භාවනා කරපන් අන්න එදාට පැවිදි වුණා කියන එක මහා ලොකු දෙයක් නෙවෙයි එදා ඔබ ලෑස්ති ඉතින් මට හිතෙනවා මේ පිස්සුනේ කතා කරන්නේ මේ භාවනා කරන භාවනෙන් ඉන්න මිනිස්සු බලක් කරනවා ඒ වෙලාවෙම දුන්නා නම් මට මීට වැඩි වස් 8ක් විතර වැඩි හැබැයි මැට්ටා ඒ එතකොට කියනනම් මම කවුරු ළඟ පැවිදිද කියන මන් දන්නේ අවුරුදු 8ක් විතර මම හෙලිත් ආඩු කරා එසේ ડોක්ටර් පරක්‍රම ෆනයට මාව අඬ ගහනාවේ ඇවිල්ලි වල ලොකු ලොකු සාංශ හම්බෙලා කිව්වා මේ පොඩි සාකච්ඡාවක් පස්සේ නිකන් පැන්නා යා නිකන් පැయ్యා වුණා එතන ඉඳලා කිව්වා මේ ස්වාමීන් වහන්සේ මේ ඊලන්දාරිය මම දන්න අවුරුදු 7-8ක් විතර හරියට ඕනකම තියුණා පැවිදි වෙන්න මම බලක්වයි කියලා. ඒකෙන් හොඳට ඇඳට ඒක මේ කවුරු හරි පැවිද්දෙන් ඉන්න එක්කන බලක්කන එකත් ඉතින් දක්ෂකමක් කියලා තමයි හිතන්නේ කියලා ඇහුවා. ආරහන්සයට කට උතර නැහැ. හැබැයි මට ඒ තුනයි වැලැක්කුවේ නැත්නම් මමත් කියන්නේ ගයි වැවිදින්න ඉඳ තිබ්බා. එහෙනම් මෙලහට උභේ විහාරාධිපති විචිත්ත ධර්ම කතික ධර්ම වාගීස්වර පට්ටම් ගොඩාක් තියෙයි මගේ නම ලියා ගන්න ඉඩ නැති වෙනවා මට. ඒ තමයි ධම්මික හමුදු කියපු දේ තේරෙන්නේ නැති බව මට ඇත්ත එදා. ඔබට පැවිදි වුණත් එකයි නැතත් එකයි වෙනකම් භාවනා කරපන්. භාවනා කරපන් මම මේක කෙරුවත් නැතත් භාවනා වෙනවා කියලා දැනට යනවා. සක්මන් කරපන් සක්මන ඉබේ වෙනකම්. ඒ කියන්නේ භාවනා කරන්නේ ඉන්නා තාක්කල් මම ඉන්නවා. මේකට එකයි තියෙන්නේ නරක පුරුද්දට ඇබ්බැහි යනවා වගේ භාවනාව ඇබ්බැහියට ගන්න. කරලා කරලා කරලා කරලා කරලා කරලා හීනෙන් බය වුණත් සතියට එන විදිහට හදාගන්න. පය පොළවේ ගැටුණත් සතියට එන විදිහට හදාගන්න. කොච්චරක් කල්යයිද කියලා හි බය හිතෙනවා. මොකද මේ සංසාරක අපි ගත්තේ මේ කැතපුරුදු ටික නොපෙනිනා තරම් සංසාරේ අනවතක්කං කෝ වික්කවේ පඤ්ඤායිති කියලා කියනවා. අග කෙලවර පේන්නේ නැහැ කියලා. නමුත් බුදුහාමුදුරු පොඩි සාහිතිකයක් දෙනවා. හරි පැත්තට දැම්මොත් සංසාරේ ගినాපු අය නරක පුරුදු ඒ කියන්නේ මෝහ පටල කියලා සතිය පුරුදු කෙරුවොත් අවුරුදු 7කින් අර සංසාරෙම ගినాපු මෝහ පටල කපන්න පුළුවන්. ඒක තමයි බුදුහාමුදුර අපට දෙන සහතිකේ. අවුරුදු 7ක්ම ඕනේ නැහැ, 6කමත් පුළුවන්. 6ක්ම ඕනේ නැහැ, 5කමත් පුළුවන් කියලා සතිපට්ඨානෙ බස්සලා පෙන්නලා දීලා තියෙනවනේ. ඒ නිසා මේ භාවනාව කරන්න ඕනේ කරන්න නැති වෙනකම්. මේ ඒක සිංහලෙන් කියන්නේ ටිකක් හුරස් වචනය. භාවනා කරන තාක්කල් භාවනා වෙන්නේ නැහැ. කරලා කරලා කරලා ඒක ඉබේ වෙන තැනට යනකම් යන්නේ. එතකොට සංස්කාර නිග්‍රහ කරන්න සංස්කාර වාරිත කරන්න උත්සාහ කරන්න ඕනේ ලැජ්ජාවකටපත් වෙනවා සබ්බ සංකාරයේසු අට්ඨියති හරායති ජිගුච්ඡති කියලා ඔය බුදුරජාණන්සේ පෙන්නනවා ගිරිමානන්ද සූත්‍රයේ ඒ පොඩක් පටලවල කියන්නේ අපේ පොතේ පොඩි පටලවිල්ලක් තියෙනවා ඒක සබ්බ සංකාරයේසු අනිච්චා සංඥා කියලා කියන්නේ ඒක අනිච්ච සංඥා කියලා තමයි පොතේ ලියවිලා තියෙන්නේ තටුවාවේ ලියවිලා තියෙන්නේ අනිච්චා කියලා එක තියෙන්නේ න ඉච්ඡති කියලා කිසිම සංස්කාරයක් අපේක්ෂා කරන්නේ මයතින් සිද්ධ වුණත් සිදු කළත් හිතමත කරන හැම දෙයක්ම පව්. ඒක කියනකොට මම දන්නවා ඕගොල්ලන්ට ටිකක් heart attack එනවා දිවයට තියෙන පෙත්ත තියාගන්න වෙයි. තියෙන දිවෙත දැන් බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා සබ්බේ සංඛාර දුක්ඛා කියලා. ඒක හොඳටම කටපාඩම්නේ. සබ්බේ සංඛාර අනිච්ච. ඉතින් ඒ නිසා මම පොඩ්ඩක් ෂේ. හිතමත කරන හැම දෙයක්ම පව්. ඒක නිසා නොහිත නොමත කරත් සංසාර පුරුද්ද එනවා. ඇබ්බැහි එනවා. කෙලස් ප්‍රවාහය එනවා. දුච්චාචුකම් එනවා. ඒක දිහා හොඳට බලන්න. අන්න එතකොට පේනවා මම කියන්නේ කවුද කියලා. කරන්න බෑ. කරන්න බැරි මොකද මේක කරන්න හිතනවා. කරකවන්න හිතනවා කියන්නේ මේ කැරකෙන එක දිහා බලන්න බැරි නිසා ඒ දාලා තියෙන වචන බලන්න සංඛාර වාරිත නිග්ගහ්‍ය වාරිත සංස්කරණය කරනවා කියලා කියන්නේ මේක ඉස්සර කරන්න හදනවා, පස්සර කරන්න හදනවා, සමත කරන්න හදනවා, විපස්සනා කරන්න හදනවා, වැඩි කරන්න හදනවා, අඩු කරන්න හදනවා ඔක්කොම සංස්කාර. ඒකට ලැජ්ජයි හිතෙනවා. දැන් මොනවත්ක්වත් කරන්න වුණොත් කෙලෙස් භාවනා දියුණු කළා දියුණු කළා දියුණු කළා භාවනා භාවනා විසින් කරගෙන යන වෙලාවේ මම මෙහෙවන්නේ නැහැ. ආලවට්ටම් කරන්නේ නැහැ. සංස්කරණය කරන්නේ නැහැ කියලා ඒක වළක්වන්න ගියාට වළක්වන්න බෑ. ඉබේම පැනලා කරන්න පටන් ගන්න. ඒකට යෝගාවචරයට තේරෙනවා මෙච්චර කල්නම් මං හිතුවේ මේ මේ විදිහට පැනලා දෙන එක දක්ෂකමක් කියලා. ඒක තේරෙන එක වළක්වන්න හදන වෙලාවේ කියලා එයාට දෙන වළක්වන්න බෑ. හැම වෙලාවෙම අපේ ඇබ්බැහිය, අපේ ඌරුව, අපේ සංස්කෘතිය, අපේ සංස්කාර ඒ වැඩේට පැනලා ඉදිරිපත් වෙනවා. ඒක කවදා නිවන් දකින්නද කියලා ඒ ඒ සංස්කාර පිළිබඳව අනිච්චා න ඉච්ඡති කියන අදහසක් එනවා. පුරුදු කරලා කරලා දවසක ඒක පිළිබඳව ලැජ්ජාව නැති වෙන දවසට කියනවා සංඛාර නිග්‍රහ්‍ය වාරීට නිග්‍රහ කරන්න ඕනේ සංස්කාරයක් එනකොටම නොකර ඉන්න පුළුවන් තත්ත්වය තමයි භාවනා කියනකොට ඒකට සංඛාර උපේක්ඛා ඥානය කියලා ওই විපස්සනා විදිහේ ඉහළම ඥානෙ පෙන්වනවා මොන දෙයක් කරත් ඒක තියෙන දේ කලවම් කිරීමක් තමයි වෙන්නේ තියෙන දේ හැල හැපීමක් එතන වෙන්නේ ඒක නිසා ඒ පියදාසි ආමඳුරෝ සිටිවිලි සිය පොතේ කියනවා පඬිතියෝ සමාජයට සමාජයට මෙහෙ කරති. අතිපණ්ඩිතයෝ සමාජයේ එහෙ මෙහෙ කරති කියන. ඒකට එහෙ මෙහෙ කරන්න නැතුව ඉන්න බෑ. මොනවා හරි තියෙන්නේ අවුල් කරන එක තමයි. ඒක තමයි කියන්නේ කුප්පිත මනස කෙලස් කිය. එනිසා මෙතන තියෙන සමාජය කරලා කරලා කරලා එතෙන් ගියාට පස්සේ Tamanne පේනවා දැන් සංස්කාර නතර කරන දඟලන්න ඕනෙත් නෑ. ඒක එන්නෙත් නෑ. මමියක් නෑ. මතකෙත් නෑ. මේ වෙලාවේ දන්නවා දැන් මොකද්දෝ සමාධියක් තියෙනවා කිසිම ආතතියක් නැහැ. කිසිම අසහනයක් නැහැ. ඉතින් මට කියාගන්න මගේ කියාගන්නත් බෑ. අරමුණක් නැහැ. නිකන් සනුගලේ නූල කඩලා ගියා වගේ. ආය ගස්සලා බිමට ගන්න බෑ. ඒක උඩට ගියලා කැඩිලා. පාස්ටේ පාවෙලා යනවා. ඉතින් කොයි සනුගල් ලග්න මනුස්සයාටද සනුගල් පාස්ටද මේකේ සතුට විඳින්න පුළුවන්. සංකාර නිග්ගහ්‍ය වාරිත මම මේක හසුරනවා කියන එක වළක්වන්න උත්සාහ කරන එකන තමයි තේරෙන්නේ මම කරන හැම වැඩකටම මමය ලකුණු ගන්නවා කැපිපේනවා මන කර වෙනවා තෘෂ්ණා කරනවා ඒක ලැජ්ජ හිතෙනවා අට්ඨියති හරායති ජගුච්ඡති කියලා කියනවා සබ්බ සංකාරේසු අනිච්චා සංඥා කියලා කියන එක අට්ඨියති කියලා කියන්නේ එතන läග ගන්නෑ හරායති කියලා කියන අතහැරලා දානවා ජගුච්ඡති ලැජ්ජාවටපත් වෙනවා මට බෑනේ මේ ගන්ධස්තර කරන්න නැති වැඩක් නොකර ඉන්න. වේලාවකට හිතනද භාවනා කරලා කරලා කරලා ම අරමුණක් නැති වෙලාවේ අනිමිත්ත වෙලාවේ එහෙම නැත්නම් මතකිට යමක් යන්න තරම් දෙයක් නැති වෙලාවේ අවදියක් ඇති වෙනවා. මොන මේ වෙලාවේ නම් මේ මේ ඒ චිත්තක්ෂණේ සතුට වෙන්නවත් මම යන්නේ. සංසන්දනය කරන්න දෙකකුත් නැහැ. මේ කුට්ටිය කඩා ගන්න දෙයක්වත් නැහැ. මොකද ඊට ඉස්සෙල්ලා හැම තැනකදීම මේ ජයග්‍රහණය ඉල්ලන, ප්‍රතිඵල ඉල්ලන, සමත විනෝඩ විපස්සනාව ඉල්ලන, විපස්සනා සමත ඉල්ලන තෝරන මිනිහයි කියලා. දැන් ඒක නිග්‍රහ කරලා කරලා කරලා කරලා අන්තිමට මේ නිග්‍රහය සඳහා වැය කිරීමක් නොකර ඉබේම අඬ වටන් ගන්නවා. ඉතින් ඒ නිසා කියනවා යම් දවසක සංකාර නිග්ගහ්‍ය වාරිත සමාධිය තමයි උස්සස්ම සමාධිය අපි මෙතෙක් කතා කරන්නේ. ඒක ලැබපු මිනිහට කවදාකවත් ඒක ලැබුණයි කියලා පාටියක් දාන්න හම්බෙන්නේ නැහැ කිය. මොකද මිනිහා නැහැ එතන. ඒක උපේන මිනිස්සයා නැහැ. ඒ නිසා සර්වච්ඡ ශාසනය ඇතුළට පස්සේ 84000ක් 84 කෙලක් මිනිස්සු නිවන් දැක්කලු. මිනිස්සු කියන්නේ හොඳ නැහැනේ ආර්යනාංශලානේ. එක්කෙනෙක්වත් පාටියක් දැම්මයි කියලා පොතේ දැකලා තියෙනවා. එකම කෙනෙක්වත් රහත් උනායි කියලා පාටියක් දාන්නේ. තුප්පහි දේවල් වල තමයි පාටි දාන්නේ. මේක උතුම් දෙය කරනකොට උ කරන මිනිහ නෑ ඉතින්. හිතන්න සක්මන් කරනකොට ඉබේ කියනවා. භාවනා කරනකොට කරන්න දෙයක් නෑ කරනවද නැද්ද කියන එක දන්නේ නැති මට්ටමට ගියාට පස්සේ ඒ සමාධි ඉහළම මට්ටම. එහෙම නැත්නම් ඒකේ ඉන්ජන කම්පන ප්‍රපංචන චංචල ප්‍රපංචනය. ඒ ඉතින් ගියාට පස්සේ දන්නේ නැත්නම් බබා තමයි. අවුරුදු 6ට අඩු ළමයා එතන තමයි නේ දන්නේ. දැන් සර්වඥාන්සේ අපිට උගන්වනවා නැත්නම් සාරිපුත්‍ර සාංශි මතක් කරනවා. අන්න ඒ සංඛාර නිග්ගහ්‍ය වාරිත අවස්ථාව පච්චත්තජ්ජේව ඥානං උප්පජේ. දැන් දන්නවා මෙච්චර තකම ඇව්වා. මට ප්‍රතිඵල ඕන වුණා. විපස්සනා ඥාන ඕන වුණා. ධ්‍යාන ඕන වුණා. මාර්ගඵල ඥාන ඕන වුණා. මේ හැම දෙයකම ඉහඳ ගතියක් තියෙනවා. කෙලසිච්ච ගතියක් තියෙනවා. දැන් මෙතෙන්ද ගියාට පස්සේ මැනුම් කිරු මොකක්වත් නැහැ. හැබැයි Tamanne හොඳටම පේනවා අසහනෙ නැහැ කිය. Tamanne හොඳටම පේනවා ආතතියක් නැහැ කිය. Tamanne හොඳටම කියනවා මේක සංසන්දනය කරන්න ඒ කේවල තත්වයක් වාගේ සංසන්දනය කරන දෙයක් නැහැ වාගේ. ඉතින් මෙතෙන්ද ගියාට පස්සේ පුද්ගලයාට එතන ආඩම්බර වෙන්න දෙයක් ඇත්තේ නැහැ. ඉතින් ඒ නිසා එහෙම ආඩම්බර වෙන්න දෙයක් නැහැ කියන්නේ ලාභ සත්කාර සම්මාන සිලෝක නැහැ. ඉතින් ඒ නිසා භාවනා කරන්නේ නැහැ. භාවනා ඊළම කෙලවරදී හම්බෙන්නේ මේක නම්. අපි ගියොත් එimhe ඔලිම්පික් යනවා ඔලිම්පික් ගියාට පස්සේ දිනුවොත් එimhe ගෝවා ගෙඩියක් හම්බෙන්නේ කියලා කිව්වොත් එimhe කවුද උත්තරටයි මේ ඔලිම්පික් වලට පිස්සු. ඔලිම්පික් ගහන්න ඔය එක පෙරේදෙකට ඕන කමන්නේ උන් ඕනේ රත්තරන් බදක් කරනවා. ඒක දෙනවනම් පත්තු මරන්න ඕනත් යනවා යක්කෝ. ගෝවා ගෙඩියක් දෙනවා කියන වැල ගෙඩියක් දෙනවා කියන්නේ පොලිටික් දිනවද මොකවත් ඒකයි ඔයගොල්ලෝ භාවනා කරන්නේ නැත්තේ. භාවනා කරලා ලැබෙන දේ ඔය අපිට මේ ගලපලා බලන් ගන්න පුළුවන් දෙයක් නෙවෙයි. කියනවා නම් තුච්චයි කියලා හිතාගන්න. යම් ආකාරයකින් නිග්ගය වාරිත කරන්න වෙනවා චිචි මට ඒක ගැලපෙන්නේ නැහැ කියලා චිචි කියලා අයින් කරන්න වෙනවනම් තාම ක්‍රියාවලියක් තියෙනවා. අඩු ගන්න අනුසය තියෙනවා. ආශය තියෙනවා. දවසකට යන්න පුළුවන් එහෙමවත් කරන්න දෙයක් නෑ තමන් ගිහිලා ගිහිලා ගිහිලා ගෙවිලා ගෙවිලා සිටයි හඳයි කියලා වගේ තේරෙන්න පටන් ගන්නවා දැන් භාවනා කරන්නෙත් නෑ හැබැයි හොඳටම දන්නවා ප්‍රතිපදාවේ ඉස්සරහට ගිහිලා ඉනෝ නිමිත්තකුත් නෑ ඒ නිසා ඒකට කියන අනිමිත්ත සමාධිය කියලා ඒක නිවන් දොරටුවක් ඒ අනිමිත්ත අපණහිත ශුන්‍යක කවදාකවත් ප්‍රණිතියක් නෑ මම අතින්නේ යන්න හදන්නේ කියලා එල්ලයක් පේන්නේ නෑ එල්ලෙට පණිති කියන වචනේ තමයි සර්වචන්සේ පාවිච්චි කරන්නේ අපණහිත ශුන්‍යත දැන් ගිහිල්ලා තියෙන්නේ හිස්තැනකද? හිස්තැන මොකේද මේ තුප්පහි කියන අදහස නෙවෙයි කියන්නේ තුච්ච කියන වචනේ තියෙන කෙලස් නෑ. කෙලස් තියෙනවනම් මම ඇයි. ඉතින් මේ වගේ දෙයක් මේ සංසාරේ එවනත මේ මේ කුණු සංසාරේ යන්න පුළුවන් කියලා බුදුන් පහළ වෙන්න ඉස්සෙල්ලා කිසි කෙනෙක් හිතුවේ නැහැ. හිතුවා මේ දෙයයන් ආශිගේ අනුග්‍රහය අත්‍යවශ්‍යයි සුද්ධ tattete යන්න. ඒ නිසා දෙයයන්ගේ ආශිර්වාද ලැබෙනකන් හිතයක් මිසක්කා ප්‍රතිපදාවෙන් යන්න ඕන ප්‍රතිපදාව අතාරින්න. ඒ නිසා පටිපදා ඥාන දර්ශන විසුද්ධියට ගියාට පස්සේ ඔය උද්‍යප්පඥානයේ ඉඳලා වැටෙන්නේ පටිපදා ඥාන. ඊට පස්සේ පටිපදාව අතහැරලා ඥාන දර්ශන විසුද්ධිය කියන එකක් පෙන්වනවා. ප්‍රතිපදාවත් හැලෙයි. ප්‍රතිපදාව සංස්කාරය. ජීවිතයේ සඳහන් කරනවා මහණෙනි ආර්ය අෂ්ටාංග මාර්ගය සංස්කාරයක්. ඒක තමයි මම දන්න අඩුම සංස්කාරය. ඒක පාවිච්චි කරන්නේ ගොරෝසු සංස්කාර නැති කරන්න මිසක් ආර්ය අෂ්ටාංග මාර්ගයේ මේ නිවනට යනකොට පදක්කමේ පලඳගෙන යන්න බෑ. ඒකත් හලන්න වෙනවා. ඉතින් ඒකට හරිය බයයි කට්ටිය. කට්ටියට ඕන කරලා තියෙන මොනවා හරි ලාංඡනයක් මොනවා හරි ලකුණක් ඒක තියෙන තාක් කල්යා කතා කරන හැම වචනයකම හැම ක්‍රියාවකම හැම හිතවිල්ලකම පේනවා මේ කේල් ගහ ගන්න දෙයක් හදන්නේ පොල් ගහ ගන්න දෙයක් හදන්නේ. ඒ නිසා කමඨාන් වාර්තාව ලියලා කියවන්න. කියලා බලන්න මේකේ මේ මේ මෙතන විසඳන්න හදන ප්‍රශ්න හෝ ඉදිරිපත් කරන දේ මෙහෙවීම වෙලා තියෙන තණ්හාවෙන්ද මාන්නෙන්ද දික්කින්ද කියලා. මේ දොස් බලන පැත්තෙන් බලන එක නෙවෙයි. ඒක Tamanටම තේරුම් ගන්න පුළුවන් වෙච්ච වෙලාවේ තේරෙනවා. මේකට බුදුහාමුදුරුත් උදව් කරයි. ගුරුහාමුදුරුත් උදව් කරයි. සබ්‍රප්‍රචාරසු උදව් කරයි. නමුත් ඒ තාක්කල් 16යි වාල්. මටම තේරෙනවා නම් මම මේ ක්‍රියාවලිය කරවන්න මෙහෙවීමෙන්නේ කොහොමද කියලා සංස්කාර කියන පදයක් තමයි සසංකාරික කියලා කියන්නේ මෙහෙවීමකින් යුක්තව. අසංස්කාරික කියලා කියන්නේ මෙහෙවීමකින් තොරව කියන එක සසංකාරිකව කරන ක්‍රියාව. ඒක සාමාන්‍යම ඔය සසංකාරික අසංකාරික ભેදය විස්තර කරන්න ගියාම කියනවා අසංස්කාරික දාන සහ සසංකාරික දාන කියලා. දානයක් දෙන්න ගියාම කවුරුරි කියනවා මෙහෙවනවා. මෙහෙවනට පස්සේ දානයක් දෙනවා. ඒව තමයි අපි පුරුදුනේ. පස්සේ දවසක දාන දීලා දීලා දීලා පුරුදු වෙලා එයා හිතාමතා ගන්න නැතුව සම්ගයවන්සට පින්න පාටවත් නැදගුණා දුවන කියලා තියෙන බෙද. තැඹිලා තියෙන එකක් බෙදන්න. මොනක්වත් හිතපතක් නැහැ. සැලසුමක් නැහැ. එතකොට මේ අසංස්කාරික දාන සහ සසංකාරික දාන දෙක අතරේ ඉන්දරටම දාන කතාවයි කියලා දෙනවා අසංස්කාරික දානේ ශ්‍රේෂ්ඨයි. හිතාමතා දෙන දාණයට වැඩිය දීම පුරුදු වෙලා ඉබේ දෙන දාන ඒක ඇඟෙන්ම දෙන දාන ශ්‍රේෂ්ඨයි. ඒක නෙමෙයි ඔය අධ්‍යාපන ක්‍රමයට උගන්වන්නේ. අධ්‍යාපන ක්‍රමයේ උගන්වන්නේ තන්නේ කර බ්‍රේන් වොෂ් කරනවා. මේ මිනිස්සයා අර ලේන කූඩුවේ දුවනා වගේ දුවපන් අම්මා කොච්චර දුවපන් දිවත් කූඩුවේ පල්ලේ තමයි ඉන්නේ. ඒ නිසා යමක් නොකර සබ්බපාපස අකරණම් කියලා ඊට පස්සේ කුසල සෝප සම්පදාන ඒක කවදාකවත් කියන්නේ නැහැ. සීල බුදුරන් වහන්සේලාගේ මේ වෙන්නේමයි කියලා කොඩි ඉල්ලලා භෝගය ඉල්ලන මිසක්කා. එක එක්කත් ඒක හිතා ගන්න යන්නේ නැහැ. මොකද ඒකට බුද්ධ ධර්ම කරන්න බෑ. බෙර ගහන්නේ කවුද ඒක? කොඩි අරගෙන සාදු සාදු කියන්නේ කවුද? කට්ටි මේකට සාදු කියපුවම ඔක්කොම නිවන්. මේ රෙජිමෙන්ටේෂන් එකත් එක්ක බලනකොට මේ අකිරිය හරහා අනේක මේ දොරවල් වහගෙන ඇයි බණ කියන්නේ කියලා දන්නද ඔයගොල්ලෝ? ප්‍රසිද්ධියම කිව්වොත් කොහොම හිටියේ? මම කියලා රේඩියෝ එකේ මොම කිව්වොත් කොහොම හිටියේ? ඒ channel වහන්න වෙනවා. මොකද ඒවට හම්බෙන ආධාර කවුරක්වත් දෙන්නේ නැහැ. ඒකයි මේ සීමිත පිරිසක් අරගෙන ඒ පළවෙනි දවසේ වුණා කියන්නේ නෑ. ඒකට කට්ටිය යනවා ඇත්තටම යනවා. දැන් මේ හතර පස්සේ දවසේ නිසා දැන් ඉතින් ලැජ්ජයි නියන්නේ ඒ නිසා කට්ටිය මොනව කරන්නද කියලා ඉඳගෙන බණ අහනවා. ඉතින් ඒ නිසා හොඳට මතක තියාගන්න මේ අවිද්‍යාව කියන එක අල්ලන්න බැරි දෙයක් නෙමෙයි. අපි යමක් කරනවා නම් හිතාමතා ඒ කරන හැම දෙයක්ම සංස්කාරය වෙනවා. සබ්බේ සංඛාරා දුක්ඛ. සබ්බේ සංඛාරා අනිච්ච. මේක ඉතින් මිනියට කියන්නේ. මිනියක් ළඟට ගිහලා අනිච්චාත සංඛාරා උපාදවය ධම්මිනෝ uppajjitva niruddhanti tesam upatamo sukho අපි කරන්නේ සංස්කාරය තව සංස්කාරයක වහන එක. කරන්න තියෙන එක ඌපසමනය කරන්න ඕන. මේ කටපාඩම් කෙරෙව මට අම්මගේ මරණ ගැන ඉතලා ඥානන්ත හඳුරු. ඔය කොච්චර කිව්වත් ඉතල මම පැවිදිලා බොහොම මාස ගන්නයි. ගියාට පස්සේ දැන් කොහොම කරුවත් ආයෙසුම් කියන්න වෙනවා ඒ නිසා මේ ගාතාවත් කටපාඩම් කරන ඵලයන් කියලා. මොකද ගාතා කියනවා නිකන් අපබ්‍රංග වගේ කාලේ. ඒ කියන කිහිල්ලේදී මම මේකම කිව්වා. සංස්කාරය සංස්කාරකයෙන් වහන්න හදන එක නෙවෙයි අපි මේ කරන්නේ. ඒක තමයි මේ තට්ටු මාරු ක්‍රමේ උපසමනය කරපන්. Taman හිතාමතා කරන දේවල් ලයිස්තු කරගන්න. අපරාධ පොතක් වගේ. කීයක් දේවල් වලට අනුගේ දේවල් වලට ඇඟිලි ගහනවද කියලා බලන්න. කී දෙන බත් එක එහෙම කනවා වෙනුවට මේ කීයක් විවේචන කරන්න හදනවද කියලා. કોઈ භෞතික දර්ශනවල යන්ත්‍රය ගැහුවා නේද වැලි 3යි, සිමෙන්ති 2යි, ගල් දෙකයි සිමෙන්තියක් තුන දෙකේ ගැහුව කලවම් කරලා ගැහුවනේ. ඕකේ බත් එක්ක ගත්තාම අනාගන්න දෙක තුන එක ගැහුව ගාලා ගල ඉවරයි එන්න බලන්න යන්න එපා. සූප සාත්‍ර බලන්න යන්නත් ඒවා. ඔක චීන කැම දෝනෙත් නෑ, ඉන්දියන් කැම දෝනෙත් නෑ. තීර දෙක කාපම් බලනා කරපන්. උඹල ගෙදර ගියාම කීයක් හිතරඳ වන්න සූප සාත්‍රේ. වෙනම පාඩම් පදේ තියාගෙන දැන් කඩේකට ගියත් මේ චීන කඩේ, ජපන් කඩේ අර කයි මේකයි අයියෝ මේ අන්තිමට ඒකට යන කහ පාට නෙවෙයි කොයි එක කෑවා. ඒ කවුරක්වත් හිතන්නේ නැහැ. බුදුන් ගැන පාත්‍ර ගැනීම ඵලයක් ලැබෙන ධම්මල දානයක් ආවන් සූපත්‍යෝ කියලා කිව්ව. ඉවරයි. මේ කහපාට සිවුර පොරවගනි මේ ඉඳගෙන ඉනකොට කෝකා කෝකා දීලා අල්ලන්න බෑනේ. දැන් මෝ යනකම රිලවුන්ඩ ගහනවා මං දැන් සංඝයා දකින්නට ඌට පහවල්ලන්න බෑ. ඒ ඔක්කොමලා එක පහසනේ ඔක්කොම තත්ත්වනේ. ඒ උන් බලනවා මගේ මොන දෙයක් මං දැක්කේ නෑ වගේ යනවා. ඒලාට ඒක අනික් කාට හරි පයින්. සියලු ಗುಣ අතර මැද සංඥා ඉන්නකොට ඒ සංඥා ගුණ ඔක්කොම අපි ළඟට එනවා. අපි මොන වැරද්දක් කළත් අපි කම්පැනි කවුරු වැරද්දක් කළත් ඉතින් අපි ඒක බෙදා ගන්න. ගියෝ කැමති නැහැ. ගියන්න වෙන වෙන ඇඳුම් ඕනේ. සංස්කරණය කරන්න ඕනේ. ඒ සංස්කරණය කරන්න කරන්න අවිද්‍යාව වැඩෙනවා. බුදුහාමර අපිට දීලා තියෙන කහපාට දూరు බලන්න. අපිට තියෙන පාංශුකුලේ බලන්න. අපිට දීලා තියෙන ආවාසය බලන්න ධායකයා දෙන දේ. මාලිගාවක් වුණත් එකකට අම්බලමත් වුණා දෙන්න දෙක ඇවයි ඉවරයි. මේ වෙනුවට ආර්ථික ක්‍රම හොයාගෙන මේ සංස්කරණ හොයාගෙන අපි වලට නම්බුනාම දීගෙන මේ යන නාඩගම කොච්චර තිබ්බත් හිතන්න ඒ නාඩගම් කොච්චර තිබ්බත් සංඛාර නිග්ගය වාරිත සමාධිය තරම් උසස් සමාධියක් ඇත්තෙම නැහැ. ඒකට ඔය කිසිම ආර්ථික විශේෂත්වයක් කියන්නේ අපිත් එක්ක රණ්ඩු කරන්නේ. ඔය කිසිම දේශපාලනයෙකුට කියන්න බෑ නෑ මේක තුච්චයි පාහරයි කියලා. කිසිම සමාජ විද්‍යාඥයෙකුට කියන්න බෑ මේක පහත් කළා සලකන්න. උන්දලා අහලවත් නැහැ. උන්දලා මේක අහලවත් නැහැ. මෙතන තමයි ජීවත් වෙද්දිම අපි ජීවත් නොවන මට්ටමකට මාවෙලි නිකන් හදිර වැලි කලාවකට වැටිච්ච වැලි යටියක් වගේ අපි අනන්‍යතාවය නැති වෙනවා. මුදුට වැටිච්ච ගඟක් වගේ ගඟේ අනන්‍යතාවය නැති වෙනවා. මුදුට වැටිච්ච ලුණු කැටයක් බලන්න. මොනවත් වෙන්නේ නැහැ. ජීවිලා යනවා. ඒ ඒ දිය වෙලා යන තැන තමයි මම විශ්ින් කරන දෙයක් නෙවෙයි මට මොනවද වෙනවා. ඒකට 100%ක්ම අවදි. ඒක චිත්ත වෙන්නේ අරමුණ සම්පූර්ණයෙන්ම නැති වෙනවා. එහෙම නැත්නම් අනාරම්මන தත්ත්වයට යන්න ඕන. අනිමිත්‍ය தත්ත්වයට යන්න ඕන. අනිමිත්‍ය தත්ත්වයට ගියාට සතිය කැඩෙන්නේ නැහැ කියන එක දැනගත්තා නම් ඉතින් ප්‍රශ්නයක් අහන්න ගුණම් නිමිත්තේ පවතින සතියද හොඳ අනිමිත්තේ පවතින සතියද කියලා හරියමාරි උත්තර දෙන්න. ඊට පස්සේ අනිමිත් එදා නිමිත්තට යනකොට ඒත් කලබල කරන්නේ නිමිත්ත එලා අනිමිත්තට යනකොට කලබල කරන්නේ ආන්න එක දිහා බලන් ඉන්න පුළුවන් නම් මේ පැමිණි දුක් පැණිතායි කියලා නැත්නම් මේ තාවුයිසම් කියලා ඕක තමයි ඔය මේ චීනේ ජපානේ අනේ සම්පූර්ණ ස්වභාවයට මුසු වෙන සම්පූර්ණ ස්වභාවික වෙන්නේ ඒ ඒ තාවුයිසම් එක බලනකොට ශිෂ්ටාචාරයත් පිළිකාවක් අපිට අද තියෙන සියලුම අසහන ඇවිල්ලා තියෙන ශිෂ්ටාචාර වෙන්න කියලා. මේ සල්ලි කසාදේ නිසා. ඔය සල්ලි කසාදේ නැත්තම් ওই මිනිස්සුන් තියෙන අසහන කියන වචනේ මුළු ඩික්ෂනරියෙන් අයින් කරන්න පුළුවන්. මේ ශිෂ්ට වෙන්න ගිහිල්ලා සංඝයාට බුදුහාමුදුරු කියලා තියෙනවා ওই පැත්තට අත දාන්න එපා, සල්ලි පැත්තට අත දාන්න එපා, ලෝහය පැත්තට අත දාන්න එපා. කොච්චරද කියනවනම් බුදුහාමුදුරු දේශනා කරලා තියෙනවා අම්මයි තාත්තයි දෙන්න දික්ක සාදු වෙලා ඉඳද්දී ආයෙ දෙන්න එකට හිටපන්කෝ කියලාවත් කියන්න එපයි කියලා කියනවා හය ආකාරකින් ආපත්‍ය සිද්ධ වෙනවා අම්මයි තාත්තයි දෙන්න වෙන් වෙලා ඉන්නකොට අම්මා ඇවිල්ලා කියනෝනේ බලපන් හාමුදුරනේ බලන්නකෝ දැන් තාත්තා වෙන් වෙලා අර පැත්තට දිනන පහුවෙන්ද තාත්තා එනවා මේ ගැණිත් එක බෑව හාමුදුරනේ කියනවා ඒක කියන හැම නෙමෙයි ඔය දෙන්න එකතු වෙන්න කිව්වොත් චසමුට්ටානික ආපත්‍ය දැන් අද කරන්නේ මොකද? විවාහය සාර්ථක කරගැනීමට සංඝයා උපදේශ පන්ති පවත්වන. අයියෝ. බබාලා හම් වෙන්න බෝධි පූජා දෙනවා. බුදුහාමුදුරුවෝ එහි ජන ඔළුව කාගෙන නැහැ. මේ නිග්ගහ්‍ය වාරිත සංඛාර නිග්ගහ්‍ය වාරිත කියන වචනේ තේරුම තේරුම් ගන්න හදනවනේ මේ සමාජවල ඉහෙළම එක කියලා. ඒක තේරුම් ගන්න අමාරු බව පිළිගන්න. මොකද හේතුව මම කැමති නෑ ඒක පිළිගන්න. මාන්නක්කාරය කැමති නැහැ ඒක පිළිගන්න. ඒකම ආශාව තියෙන මිනිහ කවදාකවත් කැමති නැහැ. ඒ නිසා අපි අනන්‍යතාවය නැති වෙගෙන යනවා අපි. එන්නේ එන්නේ එන්නේ රූප රූප රූපේ රූපණ ගතිය නැති වෙනවා. වේදනාවේ විදවන ගතිය නැති වෙලා යනවා. සංඥාවේ සංඥා කරන ගතිය නැති වෙනවා. සංස්කාර විසංඛාරගත වෙනවා. ඒක තමයි බුදුසසුන් ඉස්සල්ලාම දක්වපු දවසේ අනේක ಜಾති සංසාරං සන්දහා විසං අනේක සංඝාකාරංග වේ සන්තෝ දුක්ඛා ජාති පුනප්පුනා විසංකාරගතං චිත්තං තණ්හාණං කායමංචකා. මගේ හිතේ ආය සංස්කාර නැහැ. අහවල දෙයක් කරපන් කියලා හෝ අපේක්ෂාවක් නැහැ. ඒ නිසා හිත විසංකාරගතයි. ඉතින් ඒකකොට ජීවිතයක් නැහැ නමුත් මේක මේ ජීවත් වෙද්දිම මේ කෙලෙසු තියෙද්දිම අත්දක ගන්න පුළුවන් එකක්. ඒක අත්දකින්න ඒ විසංකාරගත වෙච්ච හිත නැත්නම් සංකාර නිග්‍රහ්‍ය වාරිත හිතට අසහනයක් කිට්ටු කරන්න බෑ. ආතතියක් කිට්ටු කරන්න බෑ. කුප්පන රිමෝට් කන්ට්‍රෝල් එකකින් කියෝ ඇඟිල්ලෙන් යනවා කුප්පන්න බෑ. කෙලේශයක් දාන්න බෑ. උඩට එන දිය බුබුලකට පිදුරු දාන්නකෝ. ඒ පිදුරුත් අරගෙන තමයි දිය බුබුල ඉන්නේ. මොන දෙයක්වත් දිය බුබුල කෙලසන්න බෑ. ආහන්නේ වගේ සමාධියක් කවදාකවත් හිතන්න හිතලා ගන්න පුළුවන් දෙයක් තර්ක කරලා ගන්න පුළුවන් කියලා පොතෙන් බලලා ගන්න පුළුවන් කියලා සද්ධායෙන් ගන්න පුළුවන් කියලා දන් දීලා ගන්න පුළුවන් දෙයක් ඒ ඔක්කොම නැතුවත් බෑ මේන්න මෙතෙන් දෙනකොට අපි කොච්චර බය වෙනවද කියලා හිතන්නේ. අපි කොච්චර සැක උපදවනවද කියලා බලන්න. කොච්චර පාළු වෙනවද කියලා හිතන්නේ. අපි කොච්චර අසරණවා වගේ පේනවද කියලා බලන්න. ඊට පස්සේ අපි නැවත මමයා පිළිහිටවා ගන්න මොන තරම් දහංගට දානවද කියලා බලන්න. අපි මේ බුද්ධ ධර්මවත් ගන්නවා හැටි බලන්න ඒක ආයසරයක් මමයා ඇති කරා. කරලි වෙලා ආයෙ නැති වෙච්ච මමයා ආයෙ හරි ගස්සලා දීලා භාවනා කරනවා. ඒ නිසා මේ මේ නිග්ග සංඛාර නිග්ගහ්‍ය වාර්ථ කියන මනස පොඩි දරුවගේ තියෙනවා. ඌ දන්නේ නැති එක තමයි පාඩුව තියෙන්නේ. දැන් අපි සංඛාර හොඳට අඳුර ගන්න සංස්කාර කරලා කියන්නේ තියෙන දේ ආලවට්ටම් කරන එක. තියෙන දේ වෙනස් කරන එක. ඒ වෙනස් කිරීම වළක්වන්න උත්සාහ ගත්ත දවස් තමයි තේරෙන්නේ අපි කොච්චර ඇබ්බැහියක තියෙන්නේ. සංඛාර වලට නම තමයි ඇබ්බැහිය කියන එක. අන්නේ ඇබ්බැහියෙන් තොර වෙන්න ගිය දවසේ ඒකට ප්‍රයත්න කරන්න ගියාම බෙල්ල කාගෙන මැරෙන්න හිතෙන්නේ. Tamange ඇතුළෙම ඉන්නේ මේ මේ මොනවාවත් පිටින් කිසිදු සම්බන්ධයක් නැහැ. කිසි දෙයක් සම්බන්ධත් නැහැ. ඒක ඒ ඒ උත්සාහ කරලා කරලා ඒක ඒක උත්සාහයෙන් තොරව ඉබේම හිත සංස්කාර නැත්තන්ට යනවයි කියලා කියන්නේ අවිද්‍යාව හැලෙනවා. අවිද්‍යාව නෙළුම්පතට රැච්ච වතුර කඳුලක් වගේ අල්ලන්නේ නැත්තනකට යන්න පටන් ගන්නවා. ඒ නිසා ඒ වගේ තැනකට යනකොට පාළු ගතිය, තනි ගතිය, අසරණ ගතිය, අනිශ්චිත ගතිය දැනුණාට ඉතිහාසයත් එක්ක කල්පනා කරගෙන යනකොට තමයි තේරෙනවා නම් දැන් මේක අසංස්කාරිකව සිදුවෙන එකක්. මම මේකට මොන්නම දෙයක් දාන්න හොඳ නැහැ. මේකට පුළුවන් තරම් මම මේක හුරු කරන්න ඕනේ. සබ්බ සංඛාරේසු අනිච්ඡා සංඥා න ඉච්ඡති. අට්ඨියති සංස්කාරත් එක්ක මම ලගින්නේ. හරායති හැර දමනවා. jigucchati ලැජ්ජ හිතෙනවා. මේ ඝටමණයකට ඒ නිසා ඝටමණ භාවනාවට විරෝධය ඝටමණති භාවනාව. ආයාසයෙන් කරන සක්මන්ට වැඩිය හොඳයි අනායාසයෙන් කරන සක්මන්. භාවනා කරනවද නැද්ද කියලා හිතන වෙලාවෙදී යන භාවනාව හොඳයි භාවනා කරන භාවනාවට වැඩිය. හැබැයි මුලදී කරන්න ඕනේ බව අමතක කරන්න එපා. කරලා කරලා පොරලා කරලා පුරුද්දට ක්‍රම තුනකට ඒක සිද්ධ වෙන්නේ ආශේවිති භාවේති බහුලීකරෝති කියලා. ආශේවණේ කරන වෙලාව තමයි මේ බණහන වෙලාවදී සිද්ධ වෙන්නේ. වරින් වර භාවනා කරනකොට එනවා. ඊටසේ ලක්ෂ වාරයක් කරනකොට තේනවා මේක පටල දැනක් සමතුලිත කරන්න පුළුවන් තැනක් කියලා. ඉතින් ඒක අහුවෙච්ච වෙලාවේ ඒක බහුලීගත කරන්න, දියුණු දියුණු කරගන්න, එහෙම නැත්නම් ඒක දියුණුවක් බව තේරුම් ගන්න. පච්චක්ක ඥානයේ පිණිස මේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් දවසේ ධර්ම දේශනාව මෙතන නැත කරනවා. ශිරු දිනාර්ශන සීමුදා වේවා කියන ප්‍රාර්ථනාව හොඳයි අපි සුළු වේලාවක් ගනිමු. itthavataajadi gata sajjana kirima සඳහා. itthavataaja gammehi sambataṃ puñña sampadaṃ දීවානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා itthavataaja gammehi sambataṃ puñña sampadaṃ ධාවතාච නම්මේ හි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තානුමෝදන්තු ආකාශට්ටා ච බුම්මට්ටා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාශට්ටා ච බුම්මට්ටා දීවානාගා මහිද්దికා අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං ආකාසත්තා ච බුම්මත්තා දීවානාගා මහිත්‍තිකා අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරං ඉදං වූ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං ඥාතියනං හෝතු සුඛිතා වന്തു ඥාතයෝ ඉදං වෝ ඥාතියේනං හෝතු සුඛිතා වന്തു ඥාත ඉමිනා පුඤ්ඤ කම්මේන මාමිය බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්‍තිය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්‍තිය සාදු සාදු සාදු